අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු විජේ මාත්‍යට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදියට පුරුදු පරිදි සභාවාරය ආරම්භ කිරීම පිණිස අවසරයි ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 18ක් ලැබිලා තියෙනවා 18න් 13ක් භාවනාවට කෙලින්ම සම්බන්ධ ඒවා අනිත් පහ ධර්මදේශනේ හා ධර්මයේ පිළිබඳ සම්බන්ධ ප්‍රශ්න ඉසෙල භාවනාව පිළිබඳ ප්‍රශ්න ටික කර ස්වාමීන් වහන්ස මා පරියංක භාවනාවේ යෙදෙන විට සිත එක්තෙන් වේගෙන එන අවස්ථාවේදී නිදිමත ගතියක් දැනේ එය මගහැරෙන්නේ ඔළුවේ පිටුපස සිට ඉදිරියට විදුලියක් යාමින් වැනි හැඟීමක් ඇතිවීමෙනි ඒ නිසා මා භාවනාවේ සිටින විට නිින්ද නොයයි. සාමාන්‍ය කටයුතු වලදී මෙවැනි නිදිමත ගතියකින් පසුව මෙම හැඟීමෙන් පසුව ඔළුවේ කැක්කුමක් ඇතිවේ වරන් ඇතුලේ නිවසේදී. මේ ගැන පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලමි. ඒක අර අන්තිම වාක්‍යය නැත්තම් පැහැදිලි මේ අනික් වෙලාවල් වලටත් එන එකක්ද මේක නැත්නම් භාවනාවේ විතරක් එන එකක්ද කියලා විශ්වාස නැහැ. අන්තිම වාක්‍යයක් තියෙනවා නිවසේදී ඉන්න වෙලාවෙදිත් ඉසිකක්කමක් එනවයි කියලා. එතකොට ඒ කියන්නේ මේ භවනා මොඩක් ඉන්න වෙලාවද නැත්නම් ගෙදර වැඩ පොළ කරන වෙලාවද කියන එක මේ කැමතිදී අන්තිම වාක්‍ය පිළිබඳ පුංචි අර්ථකථනයක් දෙන්න. ඒක නැත්නම් කියන කාරණාව පැහැදිලි. කාගේද ප්‍රශ්නේ? භවනා කරනකොට ඒ වගේ මේ යම් කිසි විදියකට වර්ධිත මත තෝන්තු ගතියන එක ඇත්තටම පැරඩයිම් එක shift වෙනවා. ඒ ආපහු එනකොට ගැස්සিলা නිකන් ෂොක් එකක් වදිනවා වගේ එහෙම නැත්නම් පාට හීනෙන් අවදි වෙනවා වගේ එන්න පටන් අර ගන්නවා. ඒක භාවනාවේදී දෙයක් ඒකට බය වෙච්ච කෙනා භාවනා තැල්ලා ගෙදර යනවා. මේක වැරදිලා කියලා. නම් මේක අනිවාර්යයෙන් මේක හරහා ආයුත්තක්. ඒ නිසා මේ සිදුවෙන දේ ටිකෙන් ටික ටිකෙන් ටික බලහින්න ගියාම මේ අන්තර රැයක වෙච්ච වැඩේ දවල් එළිය පේන්න පටන් ගන්නවා. එතකොට ආයෙක ඉක්මවනවා. එතකොට තේරුම් අර ගන්නවා මේක නිකන් අසතියකට නැත්තම් සතිය අගේ කරන්නේ නැති වෙලාවෙ ඒකට කරන දඬුවමක් වගේ. ඒක පාට ටොක්කක් අයින්. ඒක පාට ෂොක් එකක් දෙනවා. ආයෙ ගෙනත් දාන්නේ සතියට. ඉතින් ඒක කඩීමක්, කඩපින්මක්, පින්මක් පැනිලක්. ඒක අර gederදී වෙනවා කියනකොට මට ඒක පැටලෙනවා මොකද්ද වෙන්නේ කියලා. අනිත් හරියට නම් කියන්න තියෙන්නේ මේක ඒ කාන්දෙන් භාවනා කරපු නිසා ඇති වෙච්ච පරෝජනයක්. මේක යහපැත්තට යන්න එක සැරයක් ගිහිල්ලත් බෑ. ඒ සැරේ ගිහිල්ලා හතුරුන ඒකට ආයෙ සැරයක් යම් විදියකට පවුලේ ප්‍රශ්න අනේ මේ නිසා භාවනාව අඩාල වෙලා ආය වටන් ගත්තොත් ආය හැරයක් මේක හරහා යන්න වෙනවා. දෙතුන් සැරයක් යන්න වෙනවා. හැබැයි ඉතින් පළවෙනි සැරේ තමයි අර කෝල ගති තියෙන්නේ. මේ කෝඩු ගති තියෙන්නේ. පහුවෙනකොට ඉතින් මේ කල යුත්තක් බව තේරෙනවා. පළවෙනි තරවතාවට තමයි අපි කමඨාන හරියට සුද්ධ කරගන්න ඕනේ. රාගයේ ද්වේෂයේ නැති වෙනකොට හිත මොහේට වැටෙනවා. නිදිමත ගතියට කම්මැලි ගතියට වැටෙනවා. ඒක මේ ස්වභාවික භාවනා දියුණුකමක්. නැත්නම් බුදුරජාණන්සේ කියන විරාගයේ කිට්ටු තත්ත්වය. ඒක තව තවත් විනිවිදලා ගන්නයි උත්සාහ කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාහට සිතුවිලි පැමිණියත් ඒ මූල කර්මස්ථානය වන ආස්වාසයට හා ප්‍රස්වාසයට නැවත ගේනේ ඒමට දැන් හැකිය. පළමු දින කීපයේදී මෙන් නොව සිතුවිලි පැමිණියා යයිද නැවත ඒ නැති වී ගියා යයිද දනිමි. සිතුවිලි නොයන අවස්ථාවලදී බුදු ගුණ සිහියට නැගේ. ආනාපානයේ අතරතුර බුදුගුණ මෙනෙහි කළාට කමක් නැද්ද? මේ පහදා දෙන මේ නිතා ගෞරවයෙන් ඉල්ලා සිටි මිත්‍රවන් සරණයි. බුදුගුණ මෙනෙහි කරන කෙනෙක් හිතවිල්ලක් තමයි. ආයෙකක් ගෙන්න ගන්න. ඇයි ගෑනි දීලා හොටු ගෑනි ගන්නවා කියන්නේ ඕන ඔකට තමයි. මේ ආනාපානෙත් එක්ක ඉඳ තියෙන අවස්ථාවට අපි පුදුම කම්මැලිනේ. ඒකට ඥානා ප්‍රකාර දේවල් ගෙනත් දාලා මේක විචිත්‍ර කරන්න හදනවා. විචිත්‍ර කරනවා නෙවෙයි වෙන්නේ මේක සංකර වෙන එක. ඒක නිසා මේ මේ වෙනි ප්‍රශ්න අත්‍යන්ත වශයෙන් බෞද්ධයාගේ ප්‍රශ්නය. බෞද්ධ නොවන අයට මේ ප්‍රශ්න නැහැ. යාට ඕන කර තියෙන ආනාපානියත් එක්ක පුළුවන් තරම් තනි අරමුණේ ඉන්නේ ඉච්චරයි. එතකොට ආයි අල්ලාහගේ නම කියන්නද, යේසුස් වහන්සේගේ නම කියන්නද, බ්‍රහ්මණගේ නම කියන්නද, බුදුන්ගේ නම කියන්නද? ඉතින් ඒ ආගම් වල හැටි. ඒ තරම් මේ කුරුවල් කරලා තියෙන ඉතින් ඒක ඒක අයින් කරන්න බෑ. ඉතින් ඒක අන්තිම දවසේ වෙලා හෙටත් ඇහුවට ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ගෙනාවෙත් ඔච්චරමයි. ගෙනියන්නේ තොච්චරම තමයි. මොන જાති ඉවතර පළවෙනි උපදේශ පන්තියේ තාම අහුම්කම් තියලා නැහැ. පළවෙනි උපදේශ පන්තියේ පුළුවන් තරම් කියනවා first thing first සරල වෙන්න බලන්න, ඍජු වෙන්න බලන්න, අවංක වෙන්න බලන්න වෙන්නම බෑ. සංකීර්ණ කරනවා. ඒක නිසා නිකන් ඒකට උත්තර දෙනකොට මම බෞද්ධෙක් වගේ වෙන්නේ. මට ඉතින් කියන්න වෙනවා මේ මේක තමයි තියෙන අවුල. කරුණා කරලා මේක මේ පිරිසුදු වෙන්න අරින්න. ඒ නිසා කියන්න තියෙන්නේ වතුරට ගඳක් එකතු වුණත් රසක් එකතු වුණත් පාටක් වුණත් හැඩක් එකතු වුණත් වතුර කෙලසෙනවා. පිසිදු වතුර කියන්නේ පාටක් ගඳක් රසක් හැඩයක් නැහැ. ඒකේ හිතට නිකන් තියන්න අරින්න. බැරිම නම් ආන බණ ගන්න. ඉතින් අයේ ඒකත් එක්ක බලනකොට කොයි එකක් වස. ඇහැට කොයි එක වෙනවද ඇහ කැවෙනවා. ඒ නිසා බුදුහාමුදුරේ දෙන තියෙන වතුර වගේ එකක් අනපානේ. ඒකට ඇහ කැවෙන්නේ. එයින් එහාට දාන ඕනම දෙයකට කැවෙනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධානුසීත දොස් කියනෝ නෙවෙයි මම. ඒක මේ අපේ සම්මත භාවනා ක්‍රම අපි මෙතන වාඩි වුණේ ඒකට නෙවෙයි. අපි වාඩි වුණේ සතිපට්ඨානට. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව අරක දාගන්න හදන එක ඉතින් මේ තමහට මම නිකන් ඒකට විරුද්ධව කතා කරනවා වගේ වෙනමයි කිසිම තරහක් නැහැ. මොකද මම බුද්ධ ආගම ඔයගොල්ලෝ කොච්චර විශ්වාස කරන්නේ. ආ එතන බුද්ධ ආගම. ආ දෙකක් නැහැ. මම පැහැදිලිවම කියනවා. අම්මත් අපේ බුද්ධ ආගමයි තාත්තත් බුද්ධ ආගමයි උපැන්න සාධිකේ තියෙන බුද්ධ ආගමයි. ඒකේ දැක හිතන්න එපා. ගරුතර ස්වාමීන් වහන්ස මා ආධුනික යෝගියෙක්මි. අද දිනේ වනතුරු ඔබ වහන්සේගේ කමඨහන් අනුශාසනා ප්‍රශ්න සාකච්ඡා හා ධර්මදේශනා වලින් ලබාගත් දැනුම මත භාවනාව කරගෙන යමි. අද දිනේ වන විට ඉරියව්ව පහසුයි. පරියංකයට පහසුවෙන් සිතගෙන ආ හැකි. මූල කර්මස්ථානයේ ලෙස පිඹීම සහ හැකිලිම නිරීක්ෂණය කරමි. තා කෙටි කාලයකින් පිම්බීම හැකිලිම හීන වේ ගොස් හිස් අවකාශයට සිතගෙන එමි. එහි බොහෝ වේලාවක් සිටිය හැකියි. මේ අතරතුර සිතවිලි එයි යයි සහ ආස්වාසය ප්‍රස්වාසය ගැන දැඩීමද ඇත. පිටත ශබ්ද ඇසේ. එහෙත් ඒ වයින් බාධාාවක් නැත. භාවනා කාලයේ පුරාම වාගේ සතිය හොඳ බව දැනේ. හිස් අවකාශයේ විවිධ කම්පන පීඩන සහිත හැකිලිම දිගහැරීම දැනේ. මේවා සිරස් හා තිරස් අතර දැනේ. මේ අවධියෙන් පසු ඔබ වහන්සේ සඳහන් ගොජයක් වැනි අවස්ථාවට පැමිණීමේ ඒද නිරීක්ෂණය කිරීමේදී විවිධ හැඩ සහිත විවිධ වස්තු විවිධ චලන විවිධ පීඩනවලින් වලින් යුත් උඩට සහ පහළට යන ආකාරය නිරීක්ෂණය කළෙමි. මා ඊයේ දිනේදීත් විස්තර කළ ආකාරයට මේ අවස්ථාවෙන් පසු ඉදිරියට නිරීක්ෂණය කරගෙන යාමට උත්සාහ කරද්දී ශරීරයේ පරළවීමක් සිදුවේ. අද දිනය වන විටත් මාහට මින් ඉදිරියට නිරීක්ෂණයගෙන යාමට අපොහසත් වී ඇත. පරයන්කෙන් පසු තෝන්තු ගතියක්, වෙහෙසක්, වමනේ යාමට එන ගතියක් සහ අධික නිදිමතක් දැනේ. මේ නිසා මින් ඉදිරියට යන්නේ කෙසේද යන ප්‍රශ්නේ සිතට නැගේ. ප්‍රශ්න කිපයක් තියෙනවා. පරයන්කෙන් පසු දැනෙන නිදිමත තීන මිද්දේද? දෙක ඔබ වහන්සේ සඳහන් කළ සිතුවිලි ගැන ප්‍රපංචනය කිරීම කෙලෙස් වන බව ධර්ම කරුණු උභාසයේගේ අනුශාසනා සහ බුදුරජාන් වහන්සේ පිළිපදව නැගෙන ශ්‍රද්ධා සිතුවිලිත් කෙලෙස්ද භාවනා වැඩමුළුවෙන් පසු කාමභෝගී ජීවිතයේ රැල්ලට නැවත හසු වන නමුත් භාවනාව ඉදිරියට ගෙන යාමට දැඩි අධිෂ්ඨානයක් මා තුළ ඇත. එෙහිදී කමඨහන් ලබාගන්නේ කෙසේද? 4. මා ආධුනිකයෙක් නිසා පොතපත ආශ්‍රයෙන් ධර්ම කරුණ සේවීම ධර්ම සාකච්ඡාවලට සම්බන්ධීම් පිළිපද උද්‍යෝගය ඇත. එහෙත් ඇසෙන ධර්ම කරුණු ගැඹුරු වීම සංකීර්ණ වීම තුලින් භාවනාවට බාධාවක් සිදු වේද වරහන් ඇතුලේ පොතපතේ දැනුම වැඩිවීම තුලින් මා කෙරේ අනුකම්පාවෙන් අනුශාසනා කළ මැනවි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි මේකදී අර මේ විස්තර කරලා තියෙන කේ විදිහට පරියන්ගෙන් පස්සේ එන මේ තෝන්තු ගතිය කම්මැලි ගතිය කන්දක් නගිනකොට හැම මීටර් 1000කටම සැරයක් අපි හැඩ ගැහෙන්න ඕනේ අඩු ඔක්සිජන් තත්ත්වෙට. ඒ නිසා එතෙන් ගියාට පස්සේ ඉතුරුට ඉක්මනට යනවට වැඩිය මේ දවස් තුනක් නිදාගෙන ඉඳී කියලා කියන එකත්. ඊට පස්සේ ආය හැතැම්ම කිලෝමීටර් 1000ක් නැග්ගට පස්සේ මේ ආයසරයක් ඒකට හුරු වෙන්න ඕනේ. ඒ වගේ අපි අර තද්ද බල කෙලෙස් පරිසරයක ඉඳලා අර කෙලෙස් නැති තැනට ආවට පස්සේ ඒකට හැඩ ගැහෙන්න කාලයක් ගන්නවා. ඒ ගන්න තුල තව වේගය වැඩි කරොත් අර තෝන්තු ගතිය වැඩි වෙනවා. ඒ නිසා දැන් තෝන්තු ගතිය දැනගන්න ඕනේ මේ වැඩි කෙලස් තත්ත්වෙක ඉඳලා අඩු කෙලස් තත්ත්වෙට පුරුදු වෙනවා. ඒක පුරුදු වුණාට පස්සේ තමයි යා කියන්නේ ඉස්සරහට යන්නද පස්සට යන්නද කියලා. ආපෞසරයක් හිටපු දෙන්නේ යන්න වෙනවා සමහරවිට. කරන්න දෙයක් නැහැ. නැත්තම් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම තමන්ගේ ශරීරයෙන් එන මේ බොඩි නොලෙජ් එක, බොඩි සිග්නල් එක අනිවාර්යයෙන්ම පුදුම අවධියක තියාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ශරීරයේ Tamange කිට්ටු අන්තම යාළුවා, කිට්ටු අන්තම කල්යාණ මිත්‍රයා, ගමනේ හැරමිටිය. ඒක අමතක කරා නම්, ඒකේ කියන සංඥා අමතක කරා නම් ඉතින් ස්පෙෂලිස්ට්ලා හොයන්න වෙයි, ලෝයර්ස්ලා හොයන්න වෙයි ගොඩක් ප්‍රශ්න. ඒ නිසා ඒක බලාගෙන ඒකත් එක්කම ඉන්න පුළුවන්. ඒක ඉතින් දරන්න බැරි තත්ත්වයක් කවදාකවත් වෙන්නේ නැහැ. හැබැයි නොසිතූ තත්ත්වයක්. ආන්න එහෙම කරගෙන කරගෙන මේ ඇඟත් එක්ක එකක් තමයි පළවෙනි මේක තමයි ශරීරයත් එක්ක තියෙන සම්බන්ධය. යා පෙන්නන ලක්ෂණ. දෙක අවට ඇසුරු කරන අයගේ සම්බන්ධතාවය. ඒගොල්ලත් එක්කත් මේ yaadෙන එක එවනත ඒගොල්ලත් එක්ක අපි හැඩගැහෙන එක භාවනා කරන මගේ වගකීමක් මිස ඒගොල්ලන්ගේ වගකීමක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මම භාවනා කරන වෙලාවේදී මගේ භාවනා ටීම් එක වෙන්න පුළුවන්, පවුලේ අය වෙන්න පුළුවන්, ඇසුරු කරන අයට ඒගොල්ලෝ මං එක්ක හැසිරෙන්නද කරලා දඟලන්නේ නැහැ. ඒගොල්ලෝ කාමභෝගී. මටයි වගේ කියම තියෙන්නේ. ඒගොල්ලත් එක්ක හැසිරෙන්න. ඉතින් ඒක කියනවා මේ මේ වගේ නිකන් බොහොම විචිත්‍ර නිදර්ශනයකින් පෙන්ලා දෙනවා. මේ සැටන් 5 වගේ රොකට් එකක් හඳට යන්න සැලසුම් කරපුවාම Apollo 11 වල ඉඳලා ගියේ ඔය Saturn 5 rocket එකේ තමයි. ඒගොල්ලන්ට තිබුණා විශාල ප්‍රශ්නයක් මෙච්චර තුන් මෙච්චර ගානක එකක් කක්ෂයෙන් එළියට ගන්න කොහොමද කියලා. කක්ෂයෙන් එළියට ගන්න විතර මුළු ගමනේ 88ක් විතර පෙට්‍රල් පුච්චන්න ඕනේ. ඒ පෙට්‍රල් නෙමෙයි ගන්න භූමි තෙල් ගන්නෙ. නැත්නම් ඝන ඉන්ධනත් පාවිච්චි කරනවා. කෙලින්ම මේ මෙච්චර ටොන් ගණක් කියන එක හැතැම්ම හයක් උස්සන්න. ඊට පස්සේ හැතැම්ම 10 ගණක් එමේ මුළු ගාස් ගන්න බෑනේ. මුළු ගමනේ 120කට අඩු පෙට්‍රල් ප්‍රමාණයක්. ඒක නිසා පළවෙනි ප්‍රශ්නේ තිබුණේ ඔබිට් එක එළියට ගන්න එක. ඒක සාමාන්‍යයෙන් ඔය යුරි ගගාරින් ගේකෙත් කරා. දැන් බලාපොරොත්තු නැති වෙච්ච නැති ප්‍රශ්නයක් තමයි එළියට ගිය එක නැවත පොළොවට එනකොට තියෙන ඩේන්ජර් එක. කවුරක්වත් ඒක හිතන්නේ නැහැ. එළියට ගිහිල්ලා කිසිම වාතයක් නැත්නම් හිතලා මේක ආපහු එනකොට මේ පොළවේ තියෙන වාතය උඩ ඊටාම තුනී වුණාට ඒකට වැදිච්ච ගමන් පුපුරනවා. ඒක උල්කාවාත පොළොවට වැටෙන්නේ නැත්තේ. ඒක පුපුරලා එහෙම පිච්චෙනවා. ඒ නිසා මොනම එකක් ආවත් මෙහෙම අපහුව පොළවට ඒක සම්පූර්ණ පිච්චෙනවා. පිච්චෙන නිසා එයා එන්න ඕනේ මෙහෙම පොළවේ කක්ෂයේද අංශක 6ක කෝණයකින් ඇතුල් වෙන්න ඕනේ. එතකොට ඊටාම තුනී වාතතලයේ අංශක 6ක වේගයෙන් ඇතුල් වෙනකොට තප්පරයකට 76ක විතර වේගයක් තියෙනවා. එනකොට ඒ වේගෙදිත් මේකේ පිට ෂෙල් එක පුච්චලා යනවා. අංශකයට අඩු වුණොත් වාතය හැප්පිලා ආය අවකාශයට تعلق කරනවා. අංශකයට આવොත් කාගෙන පිච්චීගෙන ඇතුළට ගිහිල්ලා කිලින්ම පොළොවට වැටෙන්නේ කැරකිලා කැරකිලා කැරකිලා කැරකිලා කැරකිලා තමයි ඇතුළු ඝන වාත ස්තරයට ඇවිල්ලා තමයි ඔය පැසිෆික් සාගරයට වැටෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඇතුළු වෙන වෙලාවේදී කැල්කියුලේෂන් එක අන්තකය කියන උගාවක් වැඩි අංශික අංශක සියස්ථානෙට යනකම් 4.6යි 8යි නම් අන්තිම 8 වෙනි දශම ස්ථානයේත් හරියටම තිබුණ නැත්නම් ඇතුලේ තියෙන සේරම මැරෙනවා. ජීවෙනි දස ස්ථානෙට කැලිබ්‍රේට් වෙන්න ඕනේ. ඒක දැන් ගෙදර යනකොට ඕගොල්ලන්ගේ කැලිබ්‍රේෂන් එක පොඩ්ඩක් බලාගන්න. මෙහෙම කෙලින් ගියොත් ඕගොල්ලෝ හිතන්නේ මේ කක්ෂෙන් එළියට යන එක හරි අමාරුයි කියලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ අපිට ගිහව තව ගිහිල්ලා එන්න වෙනවා. ආපහු ඇතුළට යනකොට ඒ කැලිබ්‍රේෂන් එක නැති වුණොත් පිච්චිලා මැරෙනවා. එහෙම නැත්නම් අපි විසිකලා දාන අවකාශයට අර වතුරට ගෙම්බක් ගන්නවා කියලා ගල් ගන්නවා දැකලා තියෙනවද? මේ මේ මේ මේ මේ මේ පැන පැන යන්නේ. වැතලි ගලක් ගහපුවම ගමට වතුරට අපි අහන ගෙම්බක් ගන්නවා කියලා ඒ වැඩේ වෙනවා. මේ සාංශක තුනට දිකට ආවොත් විසිකරන අවකාශයට. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා එන්න නිකන් ප්ලේන් එක පාර වැරදිලා කරන්න බෑනේ කැල්කියුලේට් කරලා තියෙන තෙල් ටික අන්තිම ගානට. ඒ නිසා ඇතුළට ඇතුල් වෙන තැන නැවත කක්ෂගත වීම කිසි කෙනෙක් හිතන්නේ නැති වැඩක්. අපි දැවත යන්නේ කාමභෝගයට. ඒගොල්ලගේ මොනක්වත් වෙනසක් වෙලා නැහැ. ඒගොල්ලන්ට වෙන්න ඕනේ කමකුත් නැහැ. ඒගොල්ල කියන්නේ අපිට පිස්සු කියලා. ඒ නිසා නැවත යතකොට එතන ප්‍රශ්නයක් ඇති නොකර ගැනීම ඒගොල්ලන්ගේ වගකීම නෙමෙයි කලම. ඒක මගේ වගකීමක්. ඒක බුදුරජාණන් අපිට කියලා දීලා තියෙනවා unassuming non reactional choiceless awareness evenly suspended attention or suspended decision ඒගොල්ල මොන දේ කියලා බැන්නත් වටිනවා કોઈ දෙයක් කියලා වුණත් බෑ අපිට සාතන් වාසේ සාන්තුරන් වාසේ කියලා දාන බිම ඇඳලා වඳින්නත් ඉඩ තියෙනවා පිස්ස පිහට්ට කියලා කොච්චර දොස් කියන දෙකම එකයි එච්චරයි එකක් කියන්නේ. ඔය රාතන් වාසේ කියන්නේ අපි සමාජයෙන් අයින් කරන්න අපිට ගහන ලේබල් එකක්. පිස්ස පියාට කියන්නේ එච්චරමයි. ඉතින් සේන්ස් ඇන් සයිකෝපැත්ස් දෙකම එකයි කියලා. මයිත් එක භාවනා කරපෙන්නේ පොතක් ලිව්වා. සේන්ට් සාන්තුවරයා සයිකෝපැත්ස් කියන්නේ පිස්සා. දෙන්නම එකයි. දෙන්නම සමාජ විරෝධී. එනිසා අපිට සාතන් වාංශ කියලා වැද්දත් පරිස්සම් වෙන්න. ඒක ඉතාම භයානක දෙයක්. ඒ කියන්නේ අපි ලේබල් කරලා තියෙන, ඊ මාක් කරලා තියෙන තව නොබෝ කලකින් මරන්න නිම කරලා. ඒ වෙනතම් පිස්සයි කියවනම් ඒත් පරිසංගය. බුදු ලෝකෙට පිස්සු. මේක පිස්සු ලෝකයක් එක්ක අපි ඉන්නේ. ඒ නිසා පිට යන එකත් අපි යුතුයකම අපව එන්න වුණොත් ඒ ඇතුල් වෙනකොට කක්ෂගත වෙන හැටි. ඒක නිසා ඒ තෝන්තු ගතිය ඉන්නේ අපි මේ පුරුදු කරන එළියට යන්න. ආපහු මේක ටික වෙලා කරන normalize වෙනවා. මේ මේ මේ වාතාවරණේ ගෙදර වාතාවරණයදී උග සංකීර්ණ වෙනවා. මොකද කාටවත් අනුකම්පාවක් කියනකොට ලැබෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ කියන්නේ භාවනා පිට භාවනා පිටයි කියලා. දොස් කියනවා ලොකු සංසේ ලියලා තියෙනවා. මේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් ඈත ඉඳලා ආශිර්වාද කරන මේ භයාන අමාරු කෘත්‍ය කරන කෙනාට පෘථග්ජනයා පරි කෙලපිරිච්ච පරික්‍රමකට තරම්ව සලකන්නේ නැහැ කියන්නේ. අයියේ ඒ සකල සිරීම පිටි සද්ධර්ම මේ මේ මේ දහම් දිවේ ඉන්නේ ශ්‍රී ලංකාවේ විතරයි උක තියෙන්නේ. වෙන කොහෙවත් උක නැ වෙන තැන්වල. අනුන් ගැටුවට ඇඟිලි ගන්න නැහැ. අපි ඒ තරම්ම ඇඟිලි ගැටුවට ඇඟිලි ගහලා අපි ඒ තරම ඕගනික් සොසයිටි එකක් හදලා තියෙන්නේ. අපි හැම දෙයක්ම මොිට කරනවා. ඒකට අපි දැනගන්න ඕනේ ඒකට නැවත යනකොට වැරද්දක් කරපු කෙනෙක් වගේ බය පක්ෂ හරි ඔලුව ගහගෙන ගෙට යන්න ඕනේ මේ තමා තමා වෙලාවට මා වෙන්න. එතකොට බැලන එහෙනම් තින්ද කලබුද ගන්න. yes sir එච්චර. ඒක ඔයගොල්ලෝ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒක මම හොඳටම දන්නවා. ඔයගොල්ලෝ ඇඳලා ඉන්නේ. ඔයගොල්ලෝ මේ භාවනා කරලා යනකොට යන්නේ ඇඳලා. ඉතින් ඊට පස්සේ අර තෝන්තුවට තව ඩබල් වෙනවා පිස්සු. ඒක නිසා ගෙදර ගියාට පස්සේ කරන වෙලාවදී මම දැන් නිදර්ශනයක් දෙනකොට කියන්නේ සමත භාවනාව කියලා කියන්නේ ඒකානමනක හිත පවත්වා ගැනීමේ හැකියාව. විපස්සනා භාවනා කියලා කියන්නේ ඒක කාටවත් පෙන්වන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව. එච්චරයි. ඒ කාටවත් අඟවන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි විපස්සනා. අන් තට්ටු පිටින් බඩේ හැබැයි ගාලල්ල කර කරවන්නේ කිසිසේත් දන්නේ නැති විදිහට ඒක කරන්න බෑ උඟ දෙන්න මේ අඬ හැරේ නිසා. ඒගොල්ලන්ට ඕනෙම මේ කියාවෑම. ඉතින් කියාපාන කෙනාට තමයි සමාජය ගහන්නේ. අපි කේන්ද්‍රී ගහන්නේ නැත්නම් කවුරුත් එන්නේ නැහැ, දොස්තරලා එන්නේ නැහැ, ඇටෙන්ඩර්ලා එන්නේ නැහැ, බේතුත් නැහැ. ඕනේ ලෙඩක් කාට කේන්ද්‍රී ගන්නවා. කේන්ද්‍රී ගෑවොත් තමයි චර්චුරු. කේන්ද්‍රී ගන්න තියෙව තමන් පපුව අතුට්ටියක් ගාගත්ත පපුව. එතන ගෙදර ගියාට පස්සේ ගෙදර මිනිස්සුන්ට දැනුණා නම් මට ධම්මික හාමුදුරුවෝ කිව්වේ උඹ භවනා කරන බව කවුරු හරි දැනගත්තොත් මුළු ජීවිතේම ඉවරයි. ඒ නිසා පුළුවන් තරම් මොකද උඹ මම ඒකට 26 වයසයි. 36 වෙනකන් හිටියේ. ඒ කාලය ඇතුළත කිසි කෙනෙක් ලෝකේ භාවනා කරන්නේ නැහැ. මේ 79 ඉඳලා ඒ 88 වෙනකන් කාලේ ලෝකේ භාවනා කියන එකක් තිබුණා දන්න කට්ටිය දැනගත්තා. දැනගන්න අරින්න එපයි කිව්වා. කවුරක්වත් විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරනවා වෙනුවට සැක කරනවා. ඒ නිසා භාවනා කරන්නේ නැතුව ඉඳපුවාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සාමාන්‍ය ලෝක පිස්සු කෙලින්නේ ඔක්කොම කෙලිනවා. මිනිස්සු වැඩ කරන වෙලාවේ ඕගොල්ලොත් එක්ක නටනවා සින්දු කියනවා ඒගොල්ලන් වැඩි පොඩ්ඩක් වැඩිපුර කරනවා. මුගක් නෙවෙයි ටිකක්. ඒකෙල්ල කවුරුත් නැහනේ. මගේ බજારයකට වැටෙනවා අපි උදේ රැය දන්නේ අපි වැඩ අපි කරගෙන කාටවත් කියන්නේවත් නැහැ බුද්ධහම කියන්නේත් නැහැ වැඩේ කරගෙන යනවා ඉතින් ඒක හරි අමාරුයි මේ බෞද්ධයත් එක්ක මට පැහැදිලිව පෙන්නලා තියෙනවා පොඩි ළමයි එක ලීසි. අබෞද්ධයත් එක්ක ලීසි. ඒගොල්ලන්ට ඔය නිකන් එනකොට බුද්ධානුස්සති භාවනාද කරන්න කිව්වා ඉන්නේ නෑනේ ඔළුවට. නෑ ඒගොල්ලන්ගේ ඔය අනවශ්‍ය ප්‍රශ්න නෑ ඔළුවේ. මොන නැත්නම් මොකක් නෑ එච්චරයි. ඒ වගේම භාවනා කරලා ඉවරලා ඒක තෝන්තු වෙනකොට එයා දන්නවා ඒක ඇඟ normalize වෙන්න දෙන්න ඕනේ. ආයසරයක් යන්න ඕනේ. ආය normalize වෙන්න දෙන්න ඕනේ. ඒ වගේ එකක් වෙනවා අපි නැවත ගෙදර යනකොට. ඇඟින් නැතු වෙන්න ඉන්න පුළුවන් නම්. දැනෙන්නේ නැති වෙන විදිහට ඒක පුදුමාකාර දක්ෂකමක්. සියලු ගුණ සහිතව ගුණ වසංගාගෙන ජීවත් වීම කියලා ලොකු ස්වාමීන් වහන්සේකට කියන්නේ. බෞ භික්ෂුව එක දැනගන්න ඕනේ. භික්ෂුව හැම ලෝකේ තියෙන හැම ශිල්පයක්ම දැනගන්න ඕනේ. හැම දෙයක්ම දැනගන්න ඕනේ. කිසිම දෙයක් නැද්ද දන්නේ කියන විදිහට දෙන දෙයක් කාලා බගෑපත් වෙලා ජීවත් වෙනවා. ඉතින් ඒක මම දැන් සමතේදී උගන්වන්නේ නැහැ. විපස්සනාදී එච්චරයි තියෙන්නේ. හැම ගුණයක්ම තියාගන්න කිසිම කිසිම ශිල්පයක් කිසිම භාෂාවක් කිසිම දෙයක් දන්නේ කියන තියන්න බෑ. ඒකට ගැලපෙන්නේ බිකුවට ගැලපෙන්නේ නැහැ. හැමදේම දැනගන්න ඕන. අපි දැනගත්තට මොකද කිසිම දවසක මොනම විදියකින් අර පේන්න අරින්නේ නැහැ. එයා දන්න සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජීවත් වෙන නිසා සින් බුද්ධාගමේ කතාවක් තියෙනවා. රජුන් එක්ක රතු කාපට් එකේ යන්න දැනගත්තොත් තත්ත්වෝනේ රටුන් එක්ක බොක්කක් වෙනකන් බීඩියක් බොන්න දැනගන්නත් ඕනේ. දෙකම දන්නවනම් මිනිහා ෆිට්. රජුන් එක්ක යන්නත් ඕනේ රටුන් එක්ක රජුන් එක්ක යන්නත් රටුන් එක්ක ඉන්නත්. දන්නේ නැත්නම් ඉතින් එයා තමයි ඔය මේ මිනිමරුම් කරනවා, වහ දෙනවා, මරනවා අනම්මන කචල් තියෙන්නේ. පිළිඹුම් බණ්ඩේ කට්ටියට විතරයි. පිළිඹුම් බණින්න ඔය කාටවත් කරන්නේ නේ. කිසිම විදියකට හියටස් එකක් නැහැ. ඒ ටික පුරුදු වෙන්නේ. ඒකට පස්සේ තියෙන ප්‍රශ්න අතට උත්තර හම්බ වෙනවා කියලා මම කියනවා. සානස් මේ ප්‍රශ්නේ අහනවා ඉස්සරහට කමටහන් ලබා ගන්න කොහොමද කියලා. ඒක ඉතින් දැනට අපි තියෙන ක්‍රමේ තමයි මේ වගේ වැඩසටහනක අහන ප්‍රශ්න දිහා බලපුවාම මට හිතෙන්නේ නැහැ සුද්ධ වෙච්ච නැති කමටහනක් තියෙනවා කියලා. හැම කෙනාමගේ හැම ප්‍රශ්නෙම අහනවා. ඒ වුණත් කාටට අවශ්‍ය නම් මයි ළඟ මයත් එක තියෙන ක්‍රමයේ හැටියට ටෙලිෆෝන් කරුවට මට හරියන්නේ නැහැ. මට එක්ක ලිඛිතව ප්‍රශ්න ලියලා ඉවන්න ඕනේ නැත්නම් ඊමේල් කරන්න ඕනේ. හැබැයි ඊමේල් කරනකොට උනත් මේ ස්ක්‍රීන් දෙක තුනක් දිගේ ඒවා කියවන්න පටන් අරගත්තොත් මට කියවන්න වෙලාවක් නැහැ. short and sweet. short to the point. මට කවුද කියලා මිනිස්සු දැනගන්න ඕනේ මෙන්න මේකයි කියලා කියන්න දන්නවනම් ඉතින් එතකොට නම් ප්‍රශ්නයක් නැහැ මොකද මම මෙහි ගිහලා ගිය ගමන් මම නිතරම ඉන්නේ කම්පියුටර් එකේ මොකද හැම කෙනාගේම ඉව එනවා මයිකාවට ඒ කන්තික මගේ කමටහන සුද්ධ වෙනවා එතකොට පැය 24 මගේ කමටහන සුද්ධ වෙනවා මොකද හැම කෙනාම අවංකව ලියනවා මට. මං කියන මෙව්වනම් මට කරන්න බෑ. ආ මේ ටික මට වටිනවා. ඊට පස්සේ මම උත්තරයක් දෙනවා. මේ මේමයි කියලා නැත්නම් මං කියනවා හවල් දාසේ හවල් ටෝක් එක අහන්න, ඩිස්කෂන් එක අහන්න කියලා. ඒක නිසා ඊමේල් තමයි මට තියෙන ක්‍රමය. ඉතින් ඒක එහෙම ප්‍රශ්න වෙන්න හේතුව කමඨාන සුද්ධ කිරීම දන්නේ නැතිකම. කමඨාන සුද්ධ කරනකොට කියන්නේ කොහොමද මොකද්ද කියලා දන්නේ නැති වෙච්චාම හම්බ වුණත් ලිව්වත් කොමියුනිකේට් වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ CD එක ගන්න බෑ ඒක අසාධාරණයි මොකද මේ CD එක කෙලිම මහසි සිස්ටම් එක විතරමයි කියලා දෙන්නේ. ඉතින් ඒක හැබැයි ඒක ඒ කියන එක නම් විශ්වාසෙ කියලා දෙනවා. ඉතින් එපිට එයින් පිට කමටහන් කරන කියන කිසිම ගුරුවරයෙක් ගාව කමටහන් සුද්ධ කිරීමක් කරන බවක්වත් මම දන්නේ නැහැ. කෙරෙන්නේ අරකේ විතරයි. සක්මන් භාවනාවේ මේ කමඨං සුද්ධ කිරීමයි කරන්නේ ඒක විතරයි. ඒක නිසා මම බාර ගන්නවා ආධුනිකයෙකුට ඒක හොඳ ෆුල් මේ කෝස් එක හම්බ වෙනවා. ඉතින් එවිට තියෙනවා පිළිබඳව මම විචේචන කරන්න යන්නේ මොකද මට ඒක පිළිබඳ දැනීමක් නැහැ. ඒක නිසා කමඨහන් ලියන හැම කෙනෙකුටම ලියකිත වේවනව නම් හෝ ඊමේල් කරනවා නම් මම කියනවා මේ CD එකේ තියෙන විදිහට අදාළ කරුණු මිස මේ බල්ලයිනරියයි කතාවයි ලියලියා ඉන්න එපා. වැඩක් නැහැ. මම ඔක්කොම කතාවල් අහලා තියෙනවා. ඒ කතන්දර අහන්න ඕනේ මෙන්න මේකයි මම අත්දකින්නේ. මෙන්න මේකයි මගේ ප්‍රශ්න කිව්වොත් නම් ඒක මට කමටහන සුද්ධ වීමක් වෙනවා. ඒක නිසා මගේ ඊමේල් ඇඩ්‍රස් එක මම හිතන්නේ පියාමාත්‍ය දන්නවා, ශීලා දන්නවා, චිත්‍ර දන්නවා, උග දෙනෙක් දන්නවා. එහෙම වුණොත් ඒ කෙනෙකුට ලියන්නේ ඒගොල්ලෝ මට ඒගොල්ලෝ ෆෝවර්ඩ් කරાવી නැත්නම් ඒගොල්ලෝ මගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙයි. ඒක දුන්නොත් නම් මගේ මම මේ ගමන යනකොට මම හරි අසාධාරණ ඉල්ලීමක් කරනවා මට නිතරම ඉන්ටර්නෙට් ඕනයි කියලා. හරි අමාරුයි මොකද මම යන්නේ කලවල් වලට තමයි. ඇත්තෙම නැහැ. ඒ නිසා හැම රිට්‍රීට් ඕගනයිසර් කෙනෙකුටම විශේෂයෙන්ම සිද්ධ වෙනවා මේ සමාජයේ සම්බන්ධකම එපයි කියලා බණ කිව්වට මේ ආමතුරු විතර ලෝකෙට සම්බන්ධකම් කිසිම කෙනෙක් නැහැ. පුදුමාකාර විදිහට මම සම්බන්ධයි. ඒ මොකද ඒ කිසි කෙනෙක් දන්නේ නැහැ මම ලංකාවේ ඉන්නවද කොහේ ඉන්නවද කියලා. ඒගොල්ලෝ පුරුදු විදිහට ලියනවා. ඒකෙදි තමයි මම හිතුවේ මෑතක ඉඳලා මේ වැඩවලට ඒ ඒ රිට්‍රීට් ඕගනයිසර්ස්ලාට දාලා ඒගොල්ලන්ට උත්තර දෙන්න දන්න සාමාන්‍ය ප්‍රශ්න නම් ඒගොල්ලෝ දීපු දේ. බැරිව මයිලකට ආවට කමක් නැහැ කියලා ඒකට උඹ දෙනෙක් කැමති නැහැ. උඹ දෙනෙක් කැමති නැහැ මේ ස්වාමීන් වහන්සේමයි කිලිම හම්බෙන්න ඕන කියලා මම දෙනවා ලියුමක් එලෙවන්න. ඒ නැත්නම් ඊමේල් කරන්න කියන එක තමයි මගේ ওই දීර්ඝ කියපු එකේ කෙටි උත්තරය. ඔබ වහන්සේ අවසර දෙනවා නම් එක කාරණයක් මතක් කරගන්න අපි බෙල්බර්න් කට්ටිය සෙනසුරාදා බොහොම සෙනසුරාදා දවසට ඉස්පර පන්සලේ හම්බ වෙනවා. පළවෙනි වර ආපු අයට කැමති නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ බොහොමයක් දවසකට අපට සම්බන්ධ වෙන්න උතුණ වහන්සේගෙන් කෙලින්ම කතා කරන්නත් පුළුවන් මේ අවස්ථාවදී. ඔව් දැන් අපේ එකමාරක් සම්බන්ධ වෙනවා මෙහෙන් අහන්න ප්‍රශ්න නැහැ. ඉස්පරෝ පැත්තෙන් අවස්ථාව දුන්නට මොනවද අහන්න තියෙන්නේ කියලා මුළු පැයෙම මේගොල්ලෝ අහගෙන ඉන්න මිසක අහන්න ප්‍රශ්න නැහැ. ඒක නිසා ඒකට සම්බන්ධ වෙන්න. එතකොට ඒ ගෙලින්ම ටෙලිෆෝන් කරන්න පුළුවන් මට. ඒසොට මීටි කියලාත් මේ වගේ කට්ටියක් එකතු වෙනවා. ස්පීකර් ෆෝන් එක මෙහෙත් එකතු වෙනවා. එතකොට අපි ප්‍රේම සම්බන්ධය පවත්නවා. කරු ස්වාමීන් වහන්සේ ආනාපානයට සිහිය පිටවා භාවනා කරන විට ආනාපානයේ තුනී වීගෙන යන ආකාරය මෙහෙයවීමකින් තොරව දැනෙන්නට විය. මුලදී සූදානම්ම නොගිය නිසා නිසි ආයුරින් අත්දකින්නට නොහැකි වුවත් අද දවසේ භාවනාවේදී හුස්ම සුනීව කය පවතින ආකාරය අත්දැකීය. ඒ අවස්ථාවේදී කය චංචල කම්පන වලින් ග්‍රහණ විය. ඒ ඊතා විමසිලෙන් බලා සිටියමුත් සල්ප වේලාවකදී ආනාපානය මතුවිය. මේ අවස්ථාව ඔබ වහන්සේගේ අවධානයට යොමු කරමි. පහදා දෙන්න තිරුවන් සරණයි. නේද? ඇත්තටම මේකම ලිය වෙලා තියෙන ඉස්සල දවසේ කියලා තිබුණට මොකද දැන දැන යන්න බැරි වුණා. ඒක හැටි මොකද පළවෙනි දවස්වලේ කෝල ගති කෝඩු ගති නෑ බලාපොරොත්තු නැති දෙයක් නේ. නමුත් ඇහිච්ච දෙයකින් හරි හිතෙනවා නෑ නෑ මේක බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නයක් වෙන්නේ. ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා කම්පන චංචලින් ග්‍රහණ නෙමෙයි ගහන කියන වචනේ උතන තියෙන්නේ නැත්තේ. ගහන උනාට ආනපාන තියෙනවා. කොච්චර කම්පන චංචල තිබුණත් හුස්ම තියෙනවා. ඒක නිසා මෙහෙන් හුස්ම තියෙනවා මෙහෙන් ආනපාන තියෙනවා කියන මේ දෙකම එකවර තියෙන්න පුළුවන් කියලා දැනගත්ත ගමන් පේනවා. අපි මේ එකක් බැලුවට පේන දේවල් කියලා જાතියක් තියෙනවා. බලනකොට පේන දේවල්. ආනපාන බලනකොට කම්පන චංචල පේන්න පුළුවන්. කම්පන චංචල බලනකොට ආනපාන පේන්න පුළුවන්. මෙන්න මේ දෙක අතර කවදාවත් ගැටුමක් නැහැ. අපි හිතුවට මේ ආනපාන තියෙනකොට කම්පන චංචල තියෙන්න බෑ. කම්පන චංචල තුන ආනපාන තියෙන්න බෑ කියන්නේ නැහැ. ඒ දෙකම එක පිටුව එක තියෙන්නත් පුළුවන්. සයිඩ් බයි සයිඩ් තියෙන්නත් පුළුවන්. දෙක කලවමේ තියෙන්නත් පුළුවන්. ආන්න මේ බව දැනගත්තට පස්සේ පේනවා මම දන්නේ නැතුණාට මගේ හිතේ සාමෙට හැම වෙලාවෙම ඉඳ තියෙනවා. ලොකු ජානකයකට බණක කියනවා සම්පූර්ණ වික්ෂිප්ත වෙච්ච හිතේ ඒකාග්‍රතාවය තියෙනවා. ඒකාග්‍රතාවය කියන හිත චෛතසිකය හැම වෙලාවෙම තියෙනවා අපි බලන්නේ අපි බලන්නේ කම්පන චංචල විතරයි. ඒකට අපි කම්පන චංචල ගැන චෝදනා කර කර ප්‍රපංච කර කර බැල්වට අරන් කොට කොට ඉන්නවා මිසක් මගේ හිතේ ඕනම වෙලාවක විවේකයේ තියනවාද කියලා බැලුවොත් විවේකයේ තියෙනවා. ඒ විවේකයට අපි සරණ දෙන්නේ නැහැ. ඒ විවේකයට අපි ගරු කරන්නේ නැහැ. ඒ විවේකයේ අපි අදහන්නේ නැහැ. අපි හිතනවා මෙච්චර කම්පන හිතක විවේකයේ තියෙන්න බෑ කියලා. එහෙම නැත්නම් අර පටාචාරා වගේ ඇඳුම්ුත් නැතුව මිනිහත් මැරිලා දරුවෝ දෙන්නත් මැරිලා අම්මා තාත්තත් මැරිලා ඔක්කොම වෙලා ආපු ගෑනු පුත්‍ර ජනසේ සිහිලෝපන්නංගී කියනකොට සිහි එලෙවනේ ඔය මොනවත් නැතුව ඒක බුදුහාමුදුරන්ගේ ගුණයක්ද පටාචාරා ගුණයක්ද දන්නේ නැහැ. ඉතින් ඉච්චර ගුණ කරදරමයිද පුළුවන් වුණා නම් ඒ චිත්තක්ෂණේ සමාදන් වෙන්න. මේ බුදුහාමුදුරෝ මරන්න පිටිපස්සෙන් එනවන අඟුලෙමාලට කිව්වා මැෂින මන් නතරුනවා බන් නතරයි. එච්චරයි. ඌ බලනකොට පේන ඇත්තනේ කතාව. එච්චර මේ ධාමරික මිනිහා බුදුහමඳ අද තිබ්බනම් ආනන්ත හරියයි. එහෙම නැත්නම් අම්මා එන්නේ අම්මා මරනවා. ඒ තරම් මනුස්සයා ඒ සතිය පිටන්න පුළුවන්. ඉතින් ඒක බුදුහාමුදුර කිව්වට මිසක් අපි පිළිගන්න අපි ඒ තරම්ම අපි ගැන හරිම විවේචනාත්මකයි. අපි ගැන අපි තාම පහත් කළ සලකන්න තියාගෙන ඉන්නේ. ඉතින් ඒ වුණා බුදුරජාණන් ශ්‍රීම පහත් කළ සල් කියන්නේ මිනිස්සෙක් වයන් ඔය කොයි කරදරේ තිබුණත් හිතේ විවේකී තියෙනවා. ඔය කොයි කරදරේ තිබුණත් හිතේ උදේකලාව තියෙනවා. කොච්චර කම්පන චංචල තිබුණත් ආනපාන තියෙනවා. එතකොට මේ දෙකම බලන්න පුළුවන් නම් කවදා හරි මේ දෙකම එකයි කියපු දවසේ තමයි රහත් උනායි කියන්නේ. දැන් අපි පටන් ගන්නකොට කියන්නේ ආනපන තිබීවා කම්පන චංචල ලැබේවා කියලානේ. ඒ තාක්කල් සමතේට තමයි යන්නේ කාර්මකට විශේෂණය කරනවා. කවදාද බලන්න මේ දෙක දෙකම තියෙන්න පුළුවන්. ඒක පිළිගත්තා කියලා මම කෙලෙසෙන්නෙත් නැහැ. මේක තමයි ප්‍රകൃතිය. දෙක පිළිගත්තට පස්සේ කම්පන චංචල වල කම්පන ගතිය නැති කියලා යනවා. නටන්න කෙනෙක් නැහනේ. කිපෙන්න කෙනෙක් නැහනේ. කුප්පන්න නැටුවට. එතකොට ඒකේ උඩම් බහලා යනවා. ඒක මේ කිපුණා කිපෙනවා කිව්ව ගමන්ම කෙලෙසෙනවා කෙලස් වෙනවා. එතකොට කම්පන චංචලකම අපේ කිලිහෙනවා. ඒ නිසා මේ දෙකම එක හිතේ තියෙන බව දැකනකම් ඔය ගත්ත අත්දැකීම බහුලීගත කරන්න ඕනේ. ඒකට ලෑස්තිලා යන්න. ඉස්සෙල්ලා මේක හුඟව වෙලාවට කියන්නේ පරියන්කේදී. ඒත් පහු වෙනකොට තේරෙනවා සක්මන් කරනකොටත් දල වශයෙන් මේ සමත ගන්න පුළුවන්. ඒ වගේම gedara dore යම් කිසි තමන් විසින් තමන්ගේ වැඩක් කරගන්න වෙලාවේ. SMS දාපු වෙලාවේ slowly mindfully silently කරනකොට පේනවා මේ සාමකාම හිත තියෙනවා. වැඩෙත් යනවා. ඊට පස්සේ පොඩි වැඩක් කරනකොට චේතනාපූර්වකව කාගේ හරි උපනාට වැඩි ඒත් පුළුවන් දැනගන්න. පේස් එක කඩා ගන්න නැතුව මගේ ස්පීඩ් එකට කරගෙන යන්න. ඊට පස්සේ মালටි ටාස්කින් වලට උනත් යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස සිදු කරන විට බොහෝ අවස්ථාවල හුස්ම පිටවනු දැනෙනුයේ එක් නාස් පුරයකිනි. එම හුස්ම කෙරෙහි අවධානය යොමු කළත් එම හුස්ම පිටවී වදින ස්ථානයක් කිසි විටකත් නිරීක්ෂණය කළ නොහැක. කෙසේ වෙතත් ආස්වාස ප්‍රස්වාස කරන විට නාස් පුරයෙන් පිටවීම දැනෙන නිසා ඒ ප්‍රමාණවත් යයි සිතමි. භාවනාව කරන විට තද දණිස් කැක්කුමක් සහ කොන්දේ පහළ කොටස වේදනාවක් ඇති වේ. එබැවින් වැඩි වේලාවක් මහට සක්මන් භාවනාව කළ නොහැක. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. ඔය කියන්නේ කොන් දෙකක් මේ කකුල් කක්කම ආවයි කියන්නේ සතිය පිටෝන. ඒක අකමැතිද ඉන්න බෑ. සතිය පිටේ නැත්තම් අල්ලවගේ දායක එක්ක නෑ කොන් දෙකට කතා කරයි. තව කෙනෙක්ගේ කකුල් දෙක බලයි. දැන් මේක තමන්ගේ කොන්දයි තමන්ගේ කකුලයි නෝට ඒක තමයි සතිය කියන්නේ. ඉතින් ඒක එපා නම් මොකද කරන්නේ? ඉතින් ඉල්ලුවින්ද දුන්නා. දෙපයි දෙනවා. මම මොකද කරන්නේ? මේක සතිය පිටව බවට ලකුණක් කරගත්තොත් මේ වේදනාව ආවොත් එපයි කිව්ව සතියක් නැහැ. අනබානේ වගේ එහෙම නෙවෙයි. වේදනාව කාට පස්සේ එතනින් සතිය ගලවන්න කියත් යන්නේ. ඒක නිසා වේදනාව කියලා කියන්නේ මේ සිට දෙව්තුවකට වැඩියා කියලා හිතාගන්න කියනවා. ඒ නිසානේ දවසේ යන වේදනාව එන්නම ඕනේ. වරෙන් අන්නේ විදිහට මේ වේදනාව දිහා මධ්‍යස්ථ හැඟීමෙන් ගියහම වේදන නපුර අඩු වෙනවා. වේදනාවේ තියෙන පෙළෙන ගතිය, තවන ගතිය, දුක්ඛිත ගතිය අඩු වෙනවා. වේදනාව කියන්නේ ජීවිතය කියලා තේරුම් ගන්න. ඒක නිසා අපි අනුන්ගේ දේවල් බලන්න මේ තමන්ගේ වේදනාව අමතක කරනවා. නමුත් වේදනාව ආවයි කියන්නේ හොඳටම කයේ සතිය පිහිටුවලා ඒක සාදු කියලා සමාදන් වෙන්න දන්නවනම් එයා දුක්ඛ සත්‍ය තේරුම් අරගන්න යනවා. අර පැමිණි දුක් පැණි රහයි කියන ගාතාව අපේ සිංහලයේ කතාව අපි මෙතෙක් කල කොච්චර පඟ ඇරලා තියෙනවද? ඒ නිසා තමයි සාප විඳින්නේ. පැමිණි දුක බාර ගන්න මේ ඉරියව් වෙනස් කරන්න කියන එකක්වත් සතිය ගන්නවා කියන එකක් නෙමෙයි සතියේ තියෙන බවට ඉරියව් හිත පිහිටු බවට ලකුණක්. ඒක නිසා ඒක අරමුණක් කරගන්නවා කියලාත් කියනවා සමාදම් වෙනවායි කියලාත් කියනවා. ඒ ආකල්පේ එනකන් යෝගාවචරයා දනුකන්දේ ගැහුවා වගේ වද විඳිනවා. ආකල්පය ආවට පස්සේ වේදනාව කියලා කියන්නේ පෙරමග ලකුණක්, වෙස්සලාගත්ත සුභාසින්තනයක් වෙනවා. ඊට පස්සේ වෙනතරත් වැඩි වේදනාව විඳීමේ හැකියාවක් එන්න පටන් අරගන්නවා. ඉරියව් මාරු කරන්න ඕනේ නෑ මාරු කරත් තමයි හැංගීම තියෙන්නේ. ඉරියව් වෙනස් කරනට ඇති වෙන වේදනාව වෙනස් වීම විතර කෙරෙන්නේ. බිඳීම වෙනස් වීම කෙරෙයි. ඒකෝට ශරීරයත් එක්ක පුදුම යාලුකමක් ඇති වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ භාවනාව ගැන ඔබ වහන්සේට ලැබීමට අදහස් කරන්නේ අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය. මා නිතර නිතර කෙටි භාවනා වැඩසටහන් වලට සහභාගී වෙතත් මෙවැනි දින 8ක වැනි දිගු කාලයකට එන්න ලැබෙන්නේ ඉතා පළ අතුරකිනි. මේ තුනෙවල ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පරයන්කේ සක්මන ආදී වශයෙන් ක්‍රියාවේ යෙදමින් සිටියද පරයන්කේදී ආනාපානය බැලිය හැක්කේ හුස්ම 10ක් පමණි. ඉන්පසු සිතේ ලීනභාවය ඇති වී සිහින වැනි මේ දිනවල සිදු දේ පෙනේ. නැවත සිහිය ආවිත ආනාපානයට හිත යෙදුවත් ඒ ඊතරම් දුරකට පවත්වා ගත නොහැක. සිතේ නීවරණ යටපත් වී සිත තැන්පත් කරගත හැක. නමුත් භාවනාවේ දිනුවක් දැකීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් ඉතා කාරුණිකව පතමි. ත්වන් සරණයි. ඉතින් අපිට විශ්වාසයක් ඇතිලා තියෙනවා නම් නීවරණ යටපත් කරගන්න පුළුවන් කියලා ඒක ලুকুম ලොකු ජයග්‍රහණයක්. බලන්නේ නීවරණ යටපත් කළා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. නීවරණ යටපත් කළොත් තත්ත්ව දෙකකට යන්න පුළුවන් එකක් තමයි. යටපත් කළ නීවරණ තියෙනවා කියන විශ්වාසයෙන් කොච්චර වෙලා යන්න පුළුවන්ද? නීවරණ යටපත් කරා කියන තත්ත්වයට එන්නේ ඉඳගෙන කොච්චර වෙලා යනවද කියලා. මේ කාරණා දෙකෙන් තමයි දැනගන්න පුළුවන් නිතිපතා භාවනා කරනවා නම් ඒ කියන්නේ සතත අභ්‍යාසය කියලා. අපිට මේ නීවරණ තියෙන බව දන්නව නැති බව දන්නව. එතකොට දන්නව නෙන්න මම ඒ ගියායේ ශේෂ්ඨේ. කොච්චර වෙලාවක් ගන්න පුළුවන්. බහුව වෙනකොට තේරෙනවා ප්‍රතිපක්ක විගමනේන කම්බීරෝපි ධම්මෝ සූපාගතෝ භවෙය කියලා කියනවා. මේ ප්‍රතිපක්ෂ ධර්ම නීවරණ අයින් වුණා නම් ඒ කාලය තුල යාට ගැඹුරු ධර්ම අවබෝධ වීම ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා නීවරණ තත්ත්වෙ පුළුවන් තරම් මේ අනුග්‍රහ කරන්න කියන එකට අපි සමතනුග්‍රහිතය කියලා කියනවා. ඉතින් ඊට පස්සේ තියෙන අර නීවරණ தත්ත්වේ දීලා හිතට ඒ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න සාමකාමී පරිසරය දෙන එක විතරයි. අපිට යුතුයකමක් තියෙනවා වැඩි වේලාවක් ඒ නීවරණයෙන් තොර හෝ නීවරණයෙන් තියෙන නපුරු බලපෑම අඩු තත්ත්වයක් කරතදී විශ්වාසයෙන් හිතට හීල් වෙන්න අරින්න. පස්සම්බනේ වෙන්න අරින්න. සංසිඳෙන්න අරින්ද සංසිඳනකොට ධර්ම කරුණු වැටෙන්න පටන් අර ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම ප්‍රශ්නයේ පරියංක හා සක්මන් භානාව යන දෙකටම අදාළව ඉදිරිපත් කරමි. මා පරියංක හා පරියංක හෝ සක්මනේ යෙදී සිටන විට සෑම ක්ෂණත්‍රයේදීම කිසියම් සිතුවිල්ලක් ඇවිත් අරමුණට බාධා කරයි. නමුත් ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි සිතුවිල්ලක් ආවොත් ආවා පමණින් ඇසුවොත් ඇසුනා පමණින් නොසලකා හරිමි. නමුත් එම සිතුවිල්ල නොසලකා හැරිය විදිය ගණන් නුගත් ස්වභාවය හරියටම සිදු වුණිද? හරියටම මට ඒ සිතුවිල්ල બ્લોක් කළාද යන්න සැකහැර ගැනීමට බොහන්සේගෙන් ප්‍රත්‍යෝක්ෂණය කර ගැනීමට කැමැත්තෙමි. උදාහරණ මා පරයන්කේ සිටන විට ආස්වාසය ප්‍රස්වාසය මූල කර්මස්ථානයේ ලෙස අරමුණු කරමි. එකිනෙහිම මාහට දෙමව්පියන්ගේ අසනීප තත්වයක් මතක් වුණේ. මගේ ප්‍රතික්‍රියාව වන්නේ එක බාහිර සිතුවිල්ලක් පැමිණි බව දැනුණා. දෙක එම සිතුවිල්ල කර්මානුරූපී රූපීව පැමිණි බව පිළිගත්තා. එනම් මගේ බලපෑමකින් තොරව සිදුන බව පිළිගත්තා. තුන අමතක කිරීමට උත්සාහ ගත්තා. අමතක කිරීමට උත්සාහ ගත්තේ නැවත මූල කර්මස්ථානය වෙත හිත යොමු කිරීමෙන්. ප්‍රශ්න දෙකක් අහනවා. ඇතැම් අවස්ථාවලදී එකෙනෙහිම එම සිතුවිල්ල ගිලිහි ගොස් මූල කර්මස්ථානයේ හිත පිහිටයි. ඇතැම් විට මූල කර්මස්ථානයේ හිත යන්නේ ගිලිහුණු සිතුවිල්ලේ යාන්තම් මතකයක්ද තබාගෙනය. නමුත් මම එම සිතුවිල්ල පසුපස නොයයි. මූල කර්මස්ථානයේ වෙත පැමිණ ඇත. මා මේ අනුගමනය කරන ක්‍රමය පරහඟතර සිතුවිලි ඉවත් කිරීමට නිවැරදිද යන්න පැහැදිලි කර දෙන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. දෙවෙනි ප්‍රශ්නය මේක අපි මත ප්‍රකාශ කරනවා නම් දල වශයෙන් තියෙන හිතිලි පිළිබඳ ද්වේෂය ලියවිල්ල. ක්‍රමවේදය හරි. ඒ නිසා මතක තියාගන්න හිතවිලි වලට ද්වේෂ කරනවා කියලා කියන්නේ සීදී නසකට. හිතවිලි නැති ජීවිතයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට තියෙන හිතවිලි ආවට මගේ වැඩේට බාධා වෙන්නේ නැත්නම් එච්චරයි. එකක් තමයි මේක මම හිතලා ගත් එකක් නෙවෙයි. දෙක මේක කර්මානුරූපයි කිව්වොත් එහෙම අපි නියතගතික වාදයට වැටෙනවා. ඒ කර්ම නිසා සිද්ධ වෙන ආහාර නිසා සිද්ධ වෙන ඊට නිසා සිද්ධ වෙනවා. එනිසා තුනකටම දාන්න. තවත් එකක් තියෙනවා හිත. මේ කම්මද චිත්තද උතුජ ආහාරද සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවා කිව්වොත් අපි වැරදි පැත්තකට යනවා ඒ නිසා මම කරපගන්නේ දැන් ආවා ඇවිල්ලා තියෙන නරක දයන්නේ දෙමාපියන්ගේ මේ ලෙඩක් දුකක් ඒක තමයිලාට කර්මාමයිත්‍රි පැත්තෙන් සාධාරණීකරණය කරන්න පුළුවන් නමුත් ඒක වංචනික ධර්මයක් වැඩ කරන්නේ ඒ නිසා තමස අරමුණට ගියාට පස්සේ අරමුණේ කොච්චර විස්තර කියන්න පුළුවන්ද කියන එකෙන් ප්‍රත්‍යක්ෂණී සිද්ධ වෙනවා ගියාට පස්සේ තමයි බලන්නේ ආනාපානෙද වම දකුණද ඒ අරමුණ වෙන්ද වගේම හොඳට ගැඹුරට වෙනකම් බලන්න පුළුවන්ද ආස්වාද ප්‍රසවාසයේ වෙනස මොකද්ද ඊට ඉස්සලා හිතවිල්ලක තිබුණ වගේ කහටක්වත් නැතුව මේක විස්තර කියන කොච්චර වෙලා යනවද කියන එක ලියලා නැහැ කියලා කියන්නේ මේ ප්‍රත්‍යක්ෂණය කිරීම සඳහා තියෙන උපකරණ පාවිච්චි කරලා නැහැ උපකරණ පාවිච්චි කරලා කියන්නේ ගෙදර ආවට පස්සේ කොච්චරක් Tamanට පරණ අරමුණට නැත්තම් මූල කර්මස්ථානත් එක්ක හාද වෙන්නේ සම්බන්ධ වෙන්න පුළුවන් වුණාද කියන එක. ඒකෙන් තේරෙනවා ඒකට සම්පූර්ණ নিমග්න උනායි කියලා කියන්නේ හිතවිල්ල 100%ක්ම ගියා. හැබැයි මේ හිතවිලි නැති කරන අදහසින් නෙවෙයි බලන්නේ මූල කර්මස්ථානයේ සාදර වීමේ අදහසෙන්. මූල කර්මස්ථාන සමග මිත්‍ර වීමේ අදහසෙන්. එතකොට ඒ කරනකොට අරක යනවා. හරි පළනෝකිය පලා බෙදනවා වගේ. එපා වාහයට හොදි බෙදනවා වගේ. මූල කර්මස්ථානයේ හොඳට ගත කරන්නේ ඒ ගත කරන දෙන්නේ ටික වෙලාවක් යනකම් අර හිතවිලි වල ලින්ගරින් ඉෆෙක්ට් එක තියෙනවා. ඒක ටිකක් ටිකක් තරම් දෙනවා. නමුත් ඒක තිබුණා ගණන් නැතුව මූල කර්මස්ථානේ විස්තර කියමන අදහස තියෙනවා නම් මේකේ ඒක ලියවිලා නැහැ. ඒ කියන්නේ උපකරණ පාවිච්චිලා නැහැ. අනිත් දවස් යනකොට බලන්න මූල කර්මස්ථානට පැමිණීමේ අයුරුව ඒක කොච්චර සාදර වුණාද කොච්චරක් මූල කර්මස්ථානේ අඩු ගානේ එක සටහනක් නැත්නම් එක ආකාරයක් එතන එක ස්වභාවික ලක්ෂණයක් දැකගත්තා නම් 100%ක් ඔය කියත හැකි. අරකේ හිතිලි පැමිණීමේ නපුරු ප්‍රතිඵල අයින් කරන්න පුළුවන් කියලා. ඊගා කොටස. ඒ ඒ ප්‍රශ්නෙම දෙවෙනි කොටස කෙසේ වෙතත් භාවනාවේදී ඒ ඉබේම කෙරෙන බවක් වැටහි. මුල් දින තුන පමණ යනතුරු මාහට මෙම தત્ත්වය නොතිබුණි. මේ වර්ධනයක්ද නමුත් පළමු ප්‍රශ්නේ නිසා සැක ඇතිවන අවස්ථා ඇත. ත්වන් සරණයි. මේ පළවෙනි එකේ තියෙන්නේ කියවනකොට පේනවා මේක කාරණා තේරුම් අරගෙන හොතර මෙහෙवला තියෙනවා. නමුත් අර යන වේගයේ මදිකමක් තියෙනවා. ප්‍රතිඵල ලැබිලා මදිකම නිසා. ඒක නිසා මේ ස්මාර්ට් වෙන්න හදන කතිය නිසා සැකවලට ඉඩ ලැබිලා තියෙනවා. ඒක නිසා හේතිවිල්ලක් ඒ වෙනුවට මට අරමුණ තියෙනවා කියලා වැටහිච්ච එක අරමුණ මට ඉන්න බාධාවක් නැහැ කියන එක ආව ගතිය ආවට පස්සේ තාම චිතිවිල්ලේ පරණ ගඳ ඉතුරු වෙච්ච ගතිය ඔක්කොම හරි තාම වැදගත් තොරතුරු. ඒ කියන්නේ තමා විසීම තමන් දැන් මේ ගෝචර භූමියට ඇවිල්ලා තියෙනවා. දැන් ගෝචර භූමියේ විස්තර කියන්න පුළුවන් නම් කිරිගහට මෝල් මෝල් ගහින් යන්න වගේ එහෙනම් ওই පිටිපස්ස ප්‍රශ්න අහන්න වුණ ගමක් නැහැ. ඒ නිසා ඒ තමන් ආවට පස්සේ මූල කර්මත්තනේ ආදුනිකෙක් වාගේ නවකෙක් වාගේ දැන් භවනා පටන් ගත්ත කෙනෙක් වගේ විස්තර කියන තරම් නවම ගතියක් ඇති වෙලා තියෙනවා නම් මැරිලා උපන්නවා. සම්පූර්ණ අලුත් වෙන්න පුළුවන්. පළවෙනි කොටසෙත් ඒකට අද මේ නැමියව නැහැ. ඒකමයි දෙවෙනි සැරේටත් අහන්නේ. ඒ නිසා දෙකටත් එකයි කියන්න තියෙන්නේ. ඒ පැමිණියාට පස්සේ නැවත නිවස බලා ආපසු පැමිණියාට පස්සේ ඒකේ විස්තර ටික කියන කියමනේ කියත හැකි කොච්චර GestureDetector සාදරද කිය. මේකේ ඒ බව පෙන්නලා නැහැ. ඒ නිසා ප්‍රත්‍යක්ෂණි වෙලා නැහැ. නමුත් දෙන උත්තරේ හරියටම මෙහෙම කරන්න ඕන කියලා පැහැදිලිව කියන්න පුළුවන්. මොකද විස්තරය හොඳ නිසා. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී මගේ සතිය හොඳින් වැඩේ. මම සක්මනේදී වම සහ දකුණ වශයෙන් දෙපා හඳුනා ගනිමින් දෙපා ගමන් ගන්නා ආකාරයට හිත යොමු කරමි. දෙපා ගමන් ගන්නා ආකාරයත් දෙපා පොළොවට ස්පර්ශ වන ආකාරයත් පොළවේ රළු බවත් වටහා ගනිමි. ඊයේ දවල් කාලයේදී මම බොහෝ වෙලාවක් පැයකමාරක් සක්මන් භාවනාවේ නිරත වීමි. අවසානයේ මගේ পায় දෙකම එකවර වරහන් ඇතුලේ සෙට් එකක් ආකාරයෙන් පොළවේ වදිමින් සහ ඉස්වෙමින් ගියේය. එය හරියට රෝදයක් කරකැවෙන්නාක් මෙනි. නමුත් මට තවමත් කකුල් ගමන් කරන ආකාරයත් පොළොව ස්පර්ශ වන ආකාරයත් මනාව පෙනුනි. එහෙත් මේ අවස්ථාවේ මට වම සහ දකුණ ලෙස එය වෙන් කර හඳුනා ගැනීමට නොහැකි විය. එනිසා මම එය වෙන් කිරීමකින් තොරව ගමන සිදුවන ආකාරය සහ දැනෙන දේ දෙස අවධානයෙන් අරමුණින් සක්මන් කෙලිමි. මට මේ අවස්ථාවේදී ඔබ වහන්සේ කියූ හාල් සහ වතුර කැඳ වූ ආකාරය සිහිපත් විය. මගේ පරියංක සක්මන් භාවනාව ගැන මගේ පරියංක භාවනාවේදී මූල කර්මස්ථානයේ හිත පිහිටුවා දහවරක් පමණ ආස්වාස ප්‍රාස්වාසයේ යෙදී සිට හිත වෙනත් අරමුණු වලට ගොස් නැවත මූල කර්මස්ථානයට පැමිණේ. දැන් බොහෝ විට නිතර නිතරම විරාග සංඥා නොමැති අවස්ථාන් බහුලව අත්විඳිමි. කලින් ඇසූ ප්‍රශ්නයකදී වරහන් ඇතුළු නිද්‍රා తත්වය ඔබ වහන්සේ මෙසේ පැහැදිලි කර දුන්නේය. මීට දින දෙකකට පමණ පෙර අවට සද්ද මට මහත් හිරිහැරයක් විය. එහෙත් ඔබ වහන්සේ බණ දේශනාවේදී අනෙක් දොරවල් වලට මුලිච්චි උන දේ හැර නොගන්නා ලෙසත් මගේ කර නොගන්නා ලෙසත් අනුශාසනා කළ මොහොතේ පටන් මට මට එය ඇහුණා පමණක් හෝ ඇසූ නොඇසූ නොඇසුවාව සිටිය හැකිය. දැන් එය දුරින් ඇසෙන ශබ්ද ලෙස දැනේ. එය මහත් අස්වැසිල්ලක් වී ඇත. වහන්සේට අනේක වාරයක් වින්දෙමි. මගේ ප්‍රශ්නේ නම් සක්මන් භාවනාවේදී මා අද්දුකු දෙය කුමක්ද? එවන් අවස්ථාවක මා අනුගමනය කළ යුත්තේ කුමක්ද? මම බැලිය යුත්තේ කුමක්ද? කකුල් දෙකම එකක් ආකාරයෙන් ගමන් කරද්දී ඒ පිළිගෙන ඒ යන ආකාරයටම දිගටම යා යුතුයද? එතන වම හෝ දකුණ නොතිබුණ නිසා කන්ෆියුස් හැඟීමක් ඇති වී ඇත. පරයන්ක භාවනා පිළිබඳව පරයන්ක භාවනායේදී මම අත්දකින නිදිවෙන අවස්ථාව විදෙන විදෙන සෑම මොහොතකම මම ඉරියව්ව දෙස බලමි. ඒ නැත්නම් හුස්ම දෙස බලමි. වරහන් ඒ තුනි වී තිබුණ සමහර විට හමු වේ. මේ නිවැරදිද? එසේ නොමැතිනම් නැවත සංඥාවක් ඇති වූ විට කුමක් කළ යුතුදයි අප කෙරෙහි අනුකම්පාවෙන් තවදුරටත් පහදා දෙන මෙන් ඉල්ලමි. වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ත්වන් සරණයි. මේක පැති තුනකට විතර මේ ප්‍රශ්නේ කාරණා තුනක් විතර වගේ මතු කරන්න පුළුවන් සක්මනේදී ගන්නකොට. දැන් මේක වම කියන්නත් බෑ, දකුණ කියන්නත් බෑ, ක්‍රියාවක් කියන්නත් බෑ, ක්‍රියාවලියක් කියන්නේ. ඒකට මුල මොකද්ද, මැද මොකද්ද, අගද්ද මොකක්වත් අල්ලන්න බෑ. මෙන්න මේ වෙලාවේ නමක් දෙන්න හදන එක තමයි අපිට තියෙන මොඩකම. කිසිම නමක් දෙන්න යන්න එපා. මේ නමක් දෙන්න පුළුවන් තැන ඉඳලා දැන් නමක් දෙන්න බැරි තැන වෙලා තිනවා ඒකමයි. ඇඳි ගෑවිලා තියෙන්නේ මේ නමක් දෙන්න හදන හැම වෙලාවෙම හිත වම් මොලේට අදිනවා. දකුණු මොලේ තියෙන්නේ ඇඳි ගෑවිච්ච එක. කවදාකවත් දකුණු මොලේට ලෝසන දෙන්නේ නැති එක තමයි වම් මොලෙන් කරන්නේ. අපි සාමාන්‍ය අපි ශ්‍රී ලංකේ පරිසරයේ පුරුෂ ප්‍රධාන පරිසරයක් නේ. ස්ත්‍රියවකට මොන දෙයකින්වත් නායකත්වය දෙන්නේ නැහැ, පරිපාලනයක් දෙන්නේ නැහැ. ඒක හැදිලා තියෙන්නේ රජ්ජුරෝ පිරිමියා කියන අදහසෙන්. ඒක කොහොම වුණත් හැම කෙනෙකුගේම මොලේ මේ තර්ක මනස අර දකුණු මොලේට උඩට එන්න දෙන්නේ නැහැ. දැන් මේ දකුණු මොලේ උඩට එන්න යන්තම් එන්න හදන වෙලාව නමක් ගමක් මොකුත් නැහැ මුලක් මලක් අකක් මොකුත් නැහැ හැඳි ගෑවිලා තියෙනවා. මම් මොලේ කියන ඕම් වෙන්න දෙන්න බෑ. ඔගේ නම අහගනින්. ඔකට මොකක් හරි ලේබල් එකක් ඇති. ඔකට වෙනම තීට් එකක් ඇති. ඔකට වෙනම ඩෙන්ටි කාඩ් එකක් ඇති. එයා මේ ආධිපත්‍ය ගන්න හදන්නේ. ඒකට අර දකුණු මොලේ වර්ධනය, ඒ කියන්නේ සාකල්යෙන් වර්ධනය. හොලිස්ටික් අදහස එන්න දෙන්නේ නැහැ. මේ දැනුම ඇවිල්ලා කෑව තැන අපේ ඔළුව අධ්‍යාපනය ඇවිල්ලා අපි ඔළුව කාපු තැන මේ ලීනියර් සිස්ටම් එකට දාන්න හදනවා මේට්‍රික්ස් එක. මේක මේට්‍රික්ස් එක. මේට්‍රික්ස් එක අවබෝධ කරගත හැකි අපිට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේට්‍රික්ස් එක නැතුව ලීනියර් එක ඇත්තෙම නැහැ නිවන. ඒකේ තියෙන්නේ අභිධර්මයයි පොත පොතයි මූල ධර්ම විතරයි. ඒක ඇවිල්ලා මේකට අධිකාරිය පවත්තන්න හදන නිකන් යාළුවෙක් වගේ. හරියට නිකන් උපදෙස් දෙන රජේ නීතිඥයෙක් වගේ. නඩුවක් කියනකොට ආණ්ඩුවේ නිකන් නීතිඥයෙක් දෙනවනේ. මොකද නැත්නම් උසාවි බවක් දන්නේ බෑනේ. ඒ වගේ එකක්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අයියා පැහිය වෙන්න හදන හැටි. තර්ක මනස. ඒ නිසා මේකටම හැඳි ගෑවෙන්න අරින්න. එතකොට මම මේ හැඳි ගෑවෙනවා. මාන්නේ හැඳි ගෑවෙනවා. තෘෂ්ණාව හැඳි ගෑවෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි පළවෙනි එක තමයි මට කියන්නේ සංඥා නැත්තන සංඥා ඇති කරන්න යන්න එපා. තව හොඳ කාරණා මගේ හිතට ඔළුවට ආව මම මේ නැවතත් මතක් කරන්නේ මොකක්ද ඒක මේ මේ වටිනාකම මේ පරියන් සක්මන පිළිබඳව තියෙන ප්‍රශ්න දෙක කියවන්න ප්‍රශ්න සක්මන පිළිබඳ කියලා තියෙන. එතකොට මගේ ඔළුවට ආවා මේ වෙලාවේ ඒක. සක්මනේ පරියන්ක පරියන්ක තමයි. පරියන්ක පිළිබඳ ප්‍රශ්නය. පරියන්ක භාවනාදී මම අත්දකින්න නිදිවැනි අවස්ථාව බින්දෙන සෑම මොහොතකම මම ඉරියව් දෙස බලමි. එසේ නැත්නම් හුස්ම දෙස බලන ඔය එක කියනකොට කියන්න පුළුවන් අපි අර මොනවාරි සැක වෙනකොට අපි යන පාරේ සැකනම් අපි GPS එකට දාලා බලනවනේ පාර හරිද කියලා. එතන යන තැන කෙනායි කතා කරලා අහන අපි අවලන්දි ඉන්නේ. මෙතනින් කොහටද යන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපි පාරේ නැත කරලා අහනවනේ. ඒ හැම එකක්ම ගමනට පාදයිනේ. GPS එක බැලුවත් driving upset යනවා. නතරලා පාරෙන් අහන්න ගියොත් වාහනේ නැත කරන්න ඕන. එතන වාහන නැත කරලා ෆෝන් කරන්න eBay. නමුත් සැකෙන් අතු යනවට වැඩිය මේ සැක අරගෙන ගියොත් නැත්තම් අපි වැරදි පාරේ යනවනේ. නමුත් මේක 100ට 100ක් හරි නෑ. මොකද හේතුව පාර දන්නවනම් ආයි GPS යන්න හදනවා කියන්නේ මොඩකමක් කියලා තේරෙනවානේ. ආයේ පාර නැතර කරලා අහනවා කියන එක මොඩකමක් කියලා තේරෙනවනේ. ආයේ එන එකනට කතා කරලා අහන එක මොඩකමක් කියන මිනිස්සුක වැඩනේ දැන්. ඒ වගේ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා මේ මෙනෙහි කිරීම හෝ මූල කර්මස්ථානයේ වාංගුවට ගන්නේ සැකයේ දුරු කරන ප්‍රයෝජනේ සලකලා පමණයි ඇබ්බැහියට කරන්න එපා. එතකොට ඒක නිකන් පෙට්‍රල් පිච්චිලක් වෙනවා. අපිට ඕනේ විශ්වාසය ඇති කරලා දෙන්න. ඒක නිසා මෙනෙහි නොකර මූල කර්මස්ථානේ මෙනෙහි නොකර අරමුණ ඉඳගෙන ඉඳ ඉරවත් මෙනෙහි නොකර ඔය සැකේ ජීදීම යන්නදරේ. ඒක රිස්ක් එකක්. ඒක රිස්ක් ලව කියලා කියනවා. එහෙම නැත්නම් රිස්ක් ලවර් බිස්නස් කරනකොට තියෙන්න ඕනේ ගතිය. අලුත් මේ කියන්නේ අලුත් දේවල් කරන්න ආසාව තියෙන්න ඕනේ. ඒ නිසා මෙනෙහි කිරීම තියාගන්න සැක තියෙනවා නම් පමණක්. සැක නැතුව විශ්වාසය හැදෙනවා නම් විශ්වාසයට යන්න දෙන්න මෙනෙහි නොකර යන්න. මොකද මෙනෙහි කිරීම කියලා කියන්නේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බැලීමක්. ඒ නිසා අරමුණ මෙනෙහි කිරීම හෝ නැත්නම් අපි කියන මූල ඉරියව්ව මෙනෙහි කරන්න ඕනේ සැක තිබුණොත් විතරයි. තමන්ට තියෙන මේ හැඳි ගෑවිගෙන යන්නේ මෙතෙන් සැකයක් එනවා. මේ සැකේ සෞඛ්‍ය සම්පන්න සැකයක්. ඒක නිසා මම මේක මේම බුද්ධි විදින්න ඕනේ කියනවනම් ඔබ ඔබයින්න බමල්ල යන්න ඒක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි එහෙම කරනකොට තමන්ට ඇති වෙන විශ්වාසය කොච්චර ප්‍රශ්න වුවත් හම්බ වෙන්නේ නැහැ. කරලා බලනකොට රිස්ක් එකක් රන් කරලා තමන් ගන්න අත්දැකීම කමඨාන් සුද්ධ කිරීමෙන් වෙන්නේ නැහැ. කමඨාන් සුද්ධ කිරීම තියෙන්නේ ඒකට විශ්වාසය ඇති කරලා දීලා අනතුරටපත් කරන එකයි. ඊට පස්සේ ආයේ එයා හදාගන්න දැනගන්න ඕනේ. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම කියලා කියන්නේ හැමදාම තනෙම්ම කිරිපොණ්ඩ ඉල්ලන ඉල්ලිලා. ඉතින් අම්මට දෙවෙනි ළමයා හම්බෙනකොට පළවෙනි ළමයාට කිරි දෙන්න බෑ. එයා කිරි වරන්න ඕනේ. ඉතින් ඌ කියන බෑ බෑ දෙතනේ කිරි ඕනේ කියලා. අම්මා ආදරේ ආදර වුණාට පළවෙනි දරුවා කිරින් මරනවා එතකොට. එතකොට පළවෙනි දෙවෙනි ඉස්ලාම් වෙච්ච කාලේදී අම්මගේ ආදර නැතුණයි කියලා නෑ. මේ සිස්ටම් එකේ ඇති. ඉතින් ඒක නිසා තමන්ම ඒ ටික කරගෙන යන්න හදනවා මිසක් ආව හැමදාම කමඨාන් සුද්ධ කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වුණොත් අපිට භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක නිසා අපි බය කරගන්නවා හිත. අපි යම් ප්‍රමාණයේ ජීවිත පරිත්‍යාගය තියෙනවා. යම් ප්‍රමාණයක් කාය පරිත්‍යාගය තියෙනවා. ඉතින් කම්මෝගෝ චිකාගෝ. රාජාවෝ මාහෝ ගංගාවෝ ඒක නැතුව මේ ඔක්කොම විශ්වාසය හම්බ වෙනවා නම් ඉතින් ਸਰබලධාරී දෙයයන් ආන්ති ආදාන එක හරිම ලේසියි. මොකද උන්වහන්සේ නිතරම ඉන්නවා. ਸਰබලධාරී දෙයයන් ආන්තිගේ තියෙන ගතිය තමයි omnipotent omnipresent. අපිට කොයි වෙලාවෙත් ළඟ ඉන්නවා කියන විශ්වාසය දෙනවා. අයියා කෙනෙක් ඉන්නවද නැද්ද වෙනම කතාවක්. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙතෙක් දෙක තියෙනවා. පුළුවන් නම් කපන්න බැරි නම් කපන්න. අනිත් තවත් එක මේ පුද්ගලික ගණනාවක් නැහැ. ඒ නිසා වැඩි කමඨාන් සුද්ධ කරන්න හදන ගත්තියට ඒක වෙන ලෙඩක් තියෙනවා. ඒකට බේත් නැහැ සාමාන්‍යයෙන්. තමන්ගේ වැඩේ තමන් කරලා බලන දැනගන්න බැරි කෙනාට මම කියන්නේ අයියා වැරදි මිනිස්සෙක් වැරද්දක් කරනවා කියලා සමහරුගේ ඒ පෞරුෂත්වයේම හීනමාන පෞරුෂත්වයක්. එයා මේ ඔක්කොම කරුණු සම්පූර්ණකම් භාවනා කරන්නේ. එහෙම නෙමෙයි මේ ඇඩේට යනකොට යම් ප්‍රමාණයක් ශක්තිය තියෙන්නත් ඕනේ මූල මූල ද්‍රව්‍ය අම දැනුව තියෙන්නත් ඕනේ යම් ප්‍රමාණයක් රිස්ක් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා රිස්ක් ලවර් ඒක මං දකින්නේ යෝනිසමනසිකාරයේ විදියට ඒක මං දකින්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා මේක දුවම ටිකක් ඕන දෙයක් වෙන දෙයක් වෙච්චයි කො එතකොට තමයිගේ මොළේ කවදාකවත් ක්‍රියාත්මක වෙන්නේ නැති නියුරොබික්ස් හරි කරන්න ගන්නවා ධන්න රට්ටකේ කවුරු හරි ගෙන් දුන්නොත් අර ධන්න නියුරෝන්ස් එක විතරයි වැඩ කරන්නේ. ඒක හරීම මොළය කුරුවල් කරන මොළය මේ අන්තභාග කරන වැඩක්. එචා වරින් වර මොළයට දෙන්න ඕනේ බ්‍රේන් ස්ටෝමින්. ඒක සිද්ධ වෙන්නේ පාර වැරදිච්ච වෙලාවට විතරයි කියලා කියනවා. ධන්න පාර යනකොට මොළේ හරියට වැඩ කරන්නේත් නැහැ. ගයිඩ් කෙනෙක් ඉන්නකොට මොළේ හරියට වැඩ කරන්නේත් නැහැ. කරකවලා අතාරින්න ඕනේ. අතෑරියට පස්සේ ආය මොකුත් නැහැ. ඉතින් මරණෙදි සිද්ධ වෙන්න ඕන එක ලාවට දෙනවා. උතුරු දකුණ කරකොල අතහැරනවා. ඉතින් සා උංගෝ දෙනෙක් කැමති නැහැ බුදුහාමුදුරු පිටිපස්ස යන්න මොකද උන්වහන්සේ කරකොල අතහැරලා යනවා යන්නේ. දෙයයන්ාන්තේම නැහැ. omnipotent omnipresent ඕන වෙලාවක මම ඉන්නයි කියලා බබා වෘතල් කරගෙන තියාගෙන ඉන්නවා. දැන් බුදුරජාණන් අපිට පෞරුෂත්වය දෙනවා. පූර්ණ මේ පුරවැසිකම දෙනවා. ඔබට පුළුවන් කරලා බලපන්. කරලා බලන්න කැමති එක්ක නේ බුදුහාමර දන්නවා ඌ ඇල්ලේ ගැහුවත් කරකිනවා ඒ බඹරේ. බැරි එකාට නම් බෑ. ඒ නිසා විශ්වාසය තියාගන්න ටූල් එක තියාගන්න බෑ වෙලාවෙම පාවිච්චි කරන්න එපා. විශ්වාසය ආවනම් ටූල් එක පාවිච්චි කරන්නේ නැතුව යන්න දැනගන්න. ඒකට ගියාට පස්සේ තමයි Tamanට ඔය අවික්කප්පසාදේ කියන එක පහළ වෙන්න පටන් ගන්න. පෞරුෂත්වය, රිස්ක් එක රන් කරන්න පුළුවන් ගතිය. ඊට පස්සේ වැරදුනත් වගේ කියන ගතිය. හරි මමයි මේක කියලා වැරදුනම මොකද තම කරනකෝ. මම ඒක බලා ගන්න කියන gati ආවට පස්සේ ජීවත් වෙනවා. අපි නැත්තම් අපි කඹරනවා. අපි කහගේද අතවැසියෝ. අපි කහගේද බැලයෝ. අපි කවද බත් බැලයෝ. කවුරු හරි ළඟ ඉන්න ඕන කියන හැඟීමක් අපට දීලා තියෙනවා. මේක මේ බටහිර මානසිකත්වයෙන් අපේ ඔළුවට දාපු පිළිකාවක්. අපි ආශියාකරි මානසිකත්වයේ හිම එකක් නැහැ. ආශියාකරි මානසිකත්වයේ Taman දන්න ඔක්කොම එහෙම Tamanට පූර්ණ සමාජිකත්වයේ තියෙනවා. අපි හැම වෙලාවෙම මේ ක්‍රීච නෙවෙයි ක්‍රියේට ඉන්න අපි ක්‍රීච ක්‍රීචට බෑ ඒක කරන්න කියන බුදු දහමස කිව්වනේ මම මම බුදුන්ට පුළුවන් බටට හැබැයි ඒකට කැප කරන්න පුළුවන් වෙනවා තමන්ගේ ජීවිත ආසාව කාය ආසාව ඒක හැබැයි ඒක මුල් කාලේදී කරන්න බෑ ටිකක් කල් ගියාට පස්සේ තමයි හම්බෙන්නේ මේ ඒක කම්පන්සේට් වෙන තැනක් තමයි සත්පුරුෂ සංසේවණේ ඒ හිතා ගන්න බැරි දේ කම්පෙන්සේට් වෙන තැන සත්පුරුෂ සංසිරේ ඕනම දෙයක් වේදම් කරලා එක්කන්නේ කියලා කියනවා. මොකද ඒක ඇසිමිලේට් කරන්න බෑ තමයි. මම සත්පුරුෂ සංසිරේ ඉන්නකොට ඒක ඉන්ෆෙක්ෂස් ඩිසීස් එකක් කොන්ෆිඩන්ස් එනවා. සෙනඟ මැද ඉඳ ගියාම සත්පුරුෂයන් අතර ඒන මේ guts එහෙම නැත්නම් ඒන confidence එක කොහොමඩක්වත් වස්තුවෙන් ලාභයෙන් සත්කාරයෙන් ගන්න බෑ. ඒ නිසා මොන දේ වියදම් කළා හරි කමන්නේ සත්පුරු සංසීවනේ ළඟ තියාගන්න කියනවා ටික කාලයකට ඒක ඕනෙත් නෑ තමන්ගේ කොන්ෆිඩන්ස් ආවට පස්සේ ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයේ සක්මන් භාවනාව පිළිබඳව බෝවහන්සේගෙන් මීට දින කිහිපයකට පෙර අසන ලද ප්‍රශ්නය වූ සක්මන් කිරීමේදී වමහා දකුණ ලෙස සාමාන්‍ය වේගයකින් ඇවිදින විට සිත ඔටෝ පයිලට් තමා ඇවිදීම කරන අතර සිත වෙන සිතුවිලි වලට යයි. ඇවිදීම හිමින් සීර්වේ උසනවා යනවා තබනවා ලෙස කළ විට ශරීරයේ බැලන්ස් නැතිව වැටෙන්නට දෙයයි. වහන්සේ දුන් උපදේශයේ වූ දෙකේම මධ්‍යස්ථානයක් ගෙන සක්මන් කිරීම සාර්ථක වූයෙන් සතිය පිහිටවා සක්මන් වාර කිහිපයක් කිරීමට හැකි විය. කෙසේ හෝ වරින් වර සිතුවිලි කරා සිටයයි. සිතේ වේගය ඊතා වේගවත් ධර්මයක් බැවින් ඒ හඳුනාගෙන සිතේ චපලභාවය මෙනෙහි කර නැවත සක්මට සතිය ගන්නා ලදී. මෙම සිතුවිලි සක්මට බාධා කරන මමයා කරන දේ කියා සිටේ. සක්මන මමයාගේ ක්‍රියාවක් ලෙස නැති වී ඉබේම කෙරෙන ඔටෝ ක්‍රියාවක් සිය සලකා කිරීම નિවරදිද? සක්මන් කරන විට ඇසෙන ශබ්ද වලින් හෝ ඇසට පෙනෙන රූප වලින් තරම් බාධාවක් ඇති නොවේ. සිතුවිලි වලින් තමයි බාධා ඇති වෙන්නේ. මේ මගහරවාගෙන සක්මන් භාවනාව දිනු කර ගැනීමට උපදෙස් පතමි. ධර්මං සරණයි. ඔය මේක අපි අර ඊයේ ධර්ම දේශනාවේදී කරපු විදිහට ස්පර්ශය වෙනකොටම අපි යම් වේදනා සංඥා චේතනා ක්‍රියාත්මක වෙලා. ස්පර්ශ කරාට පස්සෙත් අපි මමයලවා මමයා හරහා වේදනා සංඥා සංස්කාර ඇති කරනවා. ඉතින් පරියන්කේදී මමයට මොනවත්ක්ම කරන්න දෙන්නේ නැහැ. වෙන දේ බලන්න චේතනා කරන්න එපා. සක්මනේදී ඇවිදින්න චේතනා කරන්න එපා. චේතනා කරන ගමන් බලනකොට අට වැඩි වෙනස් කම්බිනේෂන් එකක් තියෙන්නේ. සක්මන් කරන්න කියලා අපි පුරුදු කරලා එයා දැන් ඔන්න මේ අනායාසයෙන් සක්මනේ යනවා. ඒකට ආයාසයක් චේතනාවක් තිබුණට ඒක දැන් මේ ඔටෝ වැඩ කරන්න පටන් ගන්න. ඒක ඕන නැගේ පැත්තකට යන්න පුළුවන් ඔටෝ පයිලට් එකෙන් දාන්න. එතකොටත් තේරෙනවා මෙයා හිතවිලි අල්ලනවා. ඒ හිතවිලි අල්ලන්නේ සද්ද අල්ලන්නේ නැත්තේ මගේ චරිත ලක්ෂණයක් කියලා. එහෙම නැත්නම් මේ ධම්ම ගතියක්. වේදනාව අල්ලන්නේ නැහැ, සද්ද අල්ලන්නේ නැහැ, හිතවිලි අල්ලන්නේ නැහැ. ඒකට අපි හිතවිලි වලින් දැනගන්න ඕනේ. මේ හිතවිලි එනවා කරදර කරනවා කියන්නේ මේ සද්ද වේදනා කරදර නෑ කියන සාතිකයක් නේ. ඒ නිසා හිතවිලිමයි එන්නේ කියන එක අපි සාහතික කරන මට්ටමේ මට කරදර කරන හිතවිලිමයි කියලා අපිට ස්පර්ශ කරනකොට ඊට කලින් ඒ ස්පර්ශයේ ඉන්නේ ඉස්සලා අපි ඒ පැත්තට අදින්නේ අපි චරිත ලක්ෂණයක් නිසා. අපේ පෞරුෂත්ව ලක්ෂණයක්. ඒක මේ උපනිෂ්ඨේ සම්පත්තියක් නිසා. ඒක දුරු කරන්න යන්න එපා. දුරු කරන්න ගියොත් ඒක සිව්සයිඩල් වෙනවා. මාරාන්තික වෙනවා. දැනගන්න වෙන කෙනෙකුට සද්ද බාධායි වෙන කෙනෙකුට වේදනා බාධායි මට තියෙන හිතවිලි බාධාව. මේ හිතවිලි තිබුණට මේකට ද්වේෂ කරන්නේ නැතුව මේ හිතවිල්ල තියේදී සක්මනේදී পায় පොදල පොළවේ වදින බව දැනනවාද කියලා බැලුවොත් බලන්න ගියොත් මෙනේ හිතවිල්ල කියන්නේ ඇහිදැල් සහිත එකක්. ඒ ඇහිදැල් ලස්සෙන් වම දකුණ පේනවා. හිතවිල්ල කියන්නේ බිත්තියක් නෙවෙයි. ඒ හිතවිලි අස්සෙන් බලනකොට පුළුවන් නැත්නම් පැත්තෙන් පැත්තෙන් තියලා බලන්න පුළුවන්. මේ පැත්තේ හිතවිලි තියෙනවා මට ඒත් වම දකුණ බලන්න පුළුවන්. එතකොට 100ට 100ක්ම වම දකුණ බලනවා. හෝ හිතවිලි 100 100ක් නැති වෙනව නෙවෙයි. තුලින් බැලීම හරහා බැලීමක් ඇති වෙනවා. ඒකට මගේ වචනේ මම කියන්නේ මම සක්මන් කාපට් එකක් උඩ මේ හිතවිලි කාපට් එකක් උඩ ඇවිදිනවා වගේ. අඩිය තියෙන සීන වෙලාවේ හිතවිලිත් පෑගෙනවා. ස්පර්ශයත් පෑගෙනවා. එතකොට ඇවිදින්නේ මම හිතවිලි කාපට් එකක් උඩ. හැබැයි මම උඩ ඉන්නේ. ඒකට දන්නවා හොඳටම මට වේදනාවක් බාධා නැහැ, ශබ්ද බාධාවක් නැහැ. ටික වේලාවක් ගියාට පස්සේ මේ හිතවිලි හරහා බලන විනිවිද බලන ගතිය ගියාට පස්සේ පේනවා හිතවිලි අබිරමණය කරොත් තමයි චේන් තෝට්ස් වෙන්නේ, ට්‍රේන් තෝට්ස් වෙන්නේ. අබිරමණය කරේ නැත්නම් එහෙම පොළොඳ වෙනවා. එහෙම බඳ වෙනවා. බොඳ වෙනවා. එතකොට හිතවිලි එන්නේ inner thoughts විදියට නැත්නම් background thoughts විදියට. ඒ වගේ කතන්දර නෑ දැන්. හැබැයි කතන්දරේ ගොතන්න ඕනේ චරිත කැලි තියෙනවා. කතන්දරේ ගොතන්නේ අජෝසනය, අබිරමණය, අභිවදනය තිබොත් විතරයි. ඒකට රිංග ගත්තොත් අබිරමණය කරත් මේ කාටද කියන්න ඕන කියලා හිතපු ගමන් මේක ටග්ගල චේන් තෝට්ස් එනවා. නැත්නම් ට්‍රේන් තෝට්ස් එනවා නැත්නම් තියෙනවා. ප්‍රයිමෝඩියල් තෝට්ස් ඒවට කියන්න පුළුවන් මේ තෝට්ස් වල කලල රූප තියෙනවා. මේවා ගොත ගොතන්න නැතුව ෆැබ්‍රිකේට් කරන්න නැතුව කතන්දර ගොතන්න නැතුව හිටියොත් කතන්දර ගොතන්න ඔක්කොම කරුණු තියෙනවා හැබැයි ශික්ෂණයක් තියෙනවා හික්මීමක් තියෙනවා විනයනයක් තියෙනවා මේකට අත දෙන්න එපා ඒ වෙනුවට පය තියෙන හැටි බලපන් ඒක හරියට මේ අනමේ කුමාරයයි නීතිමාලි වැද්දයි දෙන්න දඬු කරලා දැන් මනමේ කුමාරයා උඩ ඉන්නේ. ඇද්දා යට කරගෙන ඉන්නේ. කුමාරට කියනවා කඩුව දීපන් කියලා. කුමාරි කාටද කඩුව දෙන්නේ? මස්සැද්දටද තමන්ගේ නැත්තම් තමන්ගේ උරුම සූසට කලාවන් දන්න රාජකුමාරයටද කුමාරි මුලේ ඉඳලම මස්සැද්දට හිත තිබිලා තියෙනවා. ඉතින් කොච්චර ශිල්පති වුණත් මනමේ කුමාරයාට මනමේ කුමාරේ තියෙන කොච්චර කල්චර්ද කියලා බලන්න වැද්ද ළඟ ආයුධයක් නැහැ. මෙයා කියනවා මගේ කඩුවත් එක්ක ගන්න එක වටින්නේ නැහැ. දැන් අපි ද්වන්ද සරණට යමු. නැත්තම් කඩුව තියාගත්තනම් වැද්දා තියෙන ඊතලේනේ. ඊතලත් එක සෙල්ලම් කරනකොට කඩුවෙන් සෙල්ලම් කරද්දී මේ ළඟ ඉන්නේ නෑ. ඒ පැත්තකට දෙනවා. දීලා කාටද කඩුව දෙන්නේ? නැත්තම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ කඩුව පාවිච්චි වෙන්නේ කාටද? ඒක කල්ැතුව විනිශ්චය වෙලා තිබිලා තියෙන්නේ. මේ මනමේ කුමාරයා මෝලා. ඌට තේරෙන්නේ මම මේකත් එක්කනේ මෙච්චර දුර හිටියේ කියලා. ඒකට මනමේ කුමාරයාට බෙල්ල බෙල්ල දෙන්න වෙනවා. ඊට පස්සේ දැන් මේ කුමාරි දැන් කුමාරයා මේ මනමේ කුමාරයා මේ මැරෙනවනේ. නිල්මාලි රජුරෝ ඇත්තම නිල්මාලි පැරදිලා ඉන්නේ. අර ෂොක් එකට දෙනවා. මේ කුමාරි කඩුව දෙනකොට ආරයට කොපුව දෙනවා. කුමාරයට කොපුව ගලවලා ගන්න බෑනේ මේ මනුස්සයා හිර කරමින් ඉඳද්දි. කොපුව ගලවන්න දඟලනකොට කඩුව අයතට යනවා ඉවරයි. කුමාරය ඉවරයි සිස්. එතකොට කියනවා හරි මේ කැලේ සෙල්ලන්නේ නැහැ. මේක මගේ රාජධානිය වරත්තන් ආවරණ දාන්නේ ඔක්කොම ගලවුවා. ආබන් ඔක්කොම හරි කියනවා අමන ගති යති මෙවැනියන් ගණන් මවැනියන් නට කුමන සරණද පලයන් කෙලින් ඉලිට යන්නේ. අනේ මේ කුමාරයත් නැහැ ආවර්තිකත් නැහැ නීලරද්දත් නැහැ ඉතින් පැත්ත කරලා අඬ අඬ අපේ ඡන්දේ අපි කැමැත්ත දෙන්නේ කෙලෙසටමයි කියලා හිතන. හිත දුන්නොත් දෙන්නේ තණ්හාමාන දිටි තුනට. ඒක දන්නකම දෙද්දිම දන්නකම තමයි මනමේ කුමාරයා පොඩ්ඩකට ඉස්සලා දැනගන්නවා මේ ගෑණි ළඟ කඩුව තියන්න හොඳ නැහැ කියලා එනවා. <laughs> ඒක දන්නවනම් ඌට මනමේ කුමාරයා කියන්න වටින්නේ නැහැ. ඌට ඒක කොහොම නම්බුකාරණමක් දෙන්න වෙනවා. ඒ නිසා අපි කඩුව දීලා ඉවරලා ඒකෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. කඩුව දෙන්නේ පාවිච්චි වෙන්නේ මේ තණ්හාමාන දිට්ඨිය වලට. ඒ තමයි ප්‍රපංචනය කියන්නේ. ඒ නිසා ඒක කඩුව විශ් කරන්න නැත්නකට. ඒ නැත්නම් කඩුව ගත්ත ගමන් මනමේ කුමාරයා නිලමාලි වැද්දා කපලා දාන ඉවරයි. ඒකවලත් ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා මේ අපිට ස්පර්ශ කරන්න ඉස්සෙල්ලත් තීන්දුව වගේක් තියෙනවා. ස්පර්ශ කරාට පස්සෙත් තියෙනවා. සක්මනේ තීන්දුව කරාට පස්සේ තියෙන ටික වැටහෙන වෙලාව තමයි හිතමතා සක්මන් කරන වෙලාව. ඉබේ සක්මන්ට යනකොට මම හිතන දේ මම විහිං අයින් කරලා දැන්. එන ටික තියෙනවා. සක්මනේ මෙච්චර නික්ලේශිකම තියෙදි මෙයා තාමත් ගන්නවා හිතවිලි. තරහ වෙන්න එපා. හිතවිලිත් එක තරහ වෙන්න එපා. හිතවිලි තියෙද්දි මම දකුණු පුතිනවද කියලා බලන්න කියන්නේ. එතකොට තේරෙනවා මේකට ඉඩ තියෙනවා. ආ එවනම් හිතවිලි එන්නේ ඇයි? ඇයි මේ වෙලාවේ ආවේ? මොකද ප්‍රශ්න කරන්නේ. සක්මන කරනකොට මේ හිතවිලි වලට ඉබේම බොඳ වෙන්න ගන්නවා. ලොඳ වෙනවා, වඳ වෙනවා. ඊට පස්සේ තේරෙනවා හිතවිලි කාපට් එකක් උඩ ඇවිදිනවා වගේ යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි මෙතන මේ දැක්කට නොදැක්ක නැවුනට නැවුනා කියන කතාව තමයි ඉතන තියෙන්නේ. ඒක හැබැයි පරියන්කේදී වෙන්නේ නැහැ. එච්චර විචිත්‍ර නෑ. මොකද පරියන්ගේ චේතන ඇත්තම නැහැනේ. නිසා පරියන්කේ කරලා ඇතුල්ච්ච සතියෙන් සක්මන් කරනකොට මේ නෑ. මේකට විදිහට උග්‍ර අභියෝගයක් තියෙනවා. කෙලවලට ගිහිල්ලා හැරෙනකොට. ඊටත් වැඩිය හිතවිලි එනවා. ඊටත් වැඩිය සද්ද එනවා. ඊටත් වැඩිය වේදනා එනවා. එතනත් මැනේජ් කරගන්න පුළුවන් නම් කියන හැරෙන වෙලාවේදී යෝගාචරයට සාමාන්‍ය දිනදා වැඩකදී ඉරියව් මාරු වෙනකොට සතිය පැවැත්වීම පිළිබඳ පුංචි අවබෝධයක් පරියන්කට වැඩිය සක්මනේ තියෙනවා. ඒකමයි ඇත්තටම ගිහියත්තන්ගේ භාවනාවේ රහස. භවනා නොක් ඒ සක්මන නොකරන අයටයි ඔය පරියන්කේදී ගැහෙන්න වෙන්නේ. කම්පන චංචල එන්නෙම එදිනදා ව්‍යායාම අධි වෙනකොට. දාඩිය දානවා මදි නම් පරියන්කේදී හොල්ලනවා. උන්තර සක්මන් කරා. දාඩිය දානකම් සක්මන් කරා. උන්තර මේ ශරීරයේ අභ්‍යාස වෙන්න ආරින්න. ඒකට ඉඳගත්තට පස්සේ මේක වයර් එක වගේ. ඕන තැනකට යන්න පුළුවන්. ඒ නිසා ඒක ටිකක් කල් යනකොට තේරෙනවා මේ මේ එදිනදා ජීවිතේ ව්‍යායාම අඩු වෙනකොට තමයි පරියන්කේදී අපිට ටොකු අනින්නේ, කනට ගහන්නේ, ෂොක් වදින්නේ. පුරුදු කරගත්තට පස්සේ ඒක අත්දැකීමෙම ට්‍රයිල් ඇන්ඩ් එරර් එකෙම තීරණ පස්සට යනකොට මේ ජීවිතේට තෑහෙන ව්‍යායාම ප්‍රදේශයක් වුණා. සර්වඥාන්සේ සාමාන්‍ය දවසකට කිලෝමීටර් 15ක් 16ක් 10ක් 16ක් අතර ප්‍රමාණයක් ඇවිදලා තියෙනවා. ඇතෙක් කැලේ ඉන්න ඇතෙකුට චිප් එකක් දාලා තිබ්බොත් කකුලේ එක දවසකට කිලෝමීටර් 20ක් ඇවිදිනවලු. ගාලේ බඳලා හිටියොත් නුඹෝ කලකින් ඩයබටික්ස් එනවා. මම දකිනවා ඒ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කියනවා හැමදාම මේ ඇත්තුන්ට බඳලා ඉන්න ඇත්තුන්ට මේ මේ ඉන්සියුලින් පෙති දෙන්න ඕනේ. නැත්තම් ඉන්න බෑ. මොකද ඇවිදින්නේ නැහැ. ඌ හදලා තියෙන ඇවිදින්න. ඉතින් ඒ නිසා ඌට කන්න බොන වලට වැඩිය. දැන් බල්ලන්ගේ හතර කට්ටිය දන්නා බල්ලන්ගේ වොක් එකක් දුන්න නැත්නම් නින්දයන්නේ නැහැ නේ උන්ට. බල්ලන්ට හැතැම්ම නැහැ කියලා අපි කිව්වට ඒකෙන් තමයි ඌ ෂේප් වෙන්නේ. ඒ නිසා අපි අතින් ක්‍රියාකාරකම් අඩු වෙනකොට නිකම්ම නිකන් අතක් පිට අතක් තියන බුදින එක නෙමෙයි මේකේ තියෙන්නේ. බුදු වෙන්නනේ හදන්නේ. ඒ නිසා මේ ව්‍යායාමට කියනවා. ඔක්කොගෙම තියෙන සක්මන අඩුකම තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ පරයන්ක භාවනා පිළිබඳව මුල්ම දිනේ ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නේදී මේ ප්‍රශ්නේ ඇටච් කරලා තියෙනවා. සතියේ දිනු කර ප්‍රගති වාර්තාවක් රිට්‍රීට් එක අවසාන භාගයේ ඉදිරිපත් කරන ලෙස කරන ලද ඉල්ලීම නිසා මෙම වාර්තාව ඉදිරිපත් කරමි. මුල් දිනවල පරයන්ක භාවනාව කරන විට සිතුවිලි හා කකුල් වල ඇතිවන වේදනා නිසා මූල කර්මස්ථානයේ වූ ආනාපාන හුස්මේ සිහිය පිහිටුවීම අපහසු විය. නමුත් දැන් ඒ தત્ත්වය මගහැරී සතිය පිහිටුවාගෙන බොහෝ වේලාවක් පරියන්කේ සිටිය හැක. ආස්වාසේ හා ප්‍රස්වාසේ මැද හා අග සතියට හසු කරගෙන භාවනාව කළ හැක. මේ දෙකේම මුල බැලීම සඳහා ආස්වාසය හා ප්‍රස්වාසය අතර කෝස් කළ විට ඒ දැකගත හැක. මේ ආකාරයට භාවනාව කළේය. මෙසේ කිරීමෙන් භාවනාවේ අඛණ්ඩතාවය කැඩේද? ඒ පිළිබඳ උපදේශක් පතමි. එසේ හෝ මේ ආකාරයට භාවනා කරගෙන යන විට ආස්වාස හා ප්‍රස්වාස හුස්ම බොහෝ තුනී වී ආලෝක සංඥාවක් මතුවේ. ආස්වාස ප්‍රස්වාසයේද පසුබිමේ පවතින හේන් ඒට සතිය පිහිටුවාගෙන භාවනාව නොකඩවා කලේය. එකම ඉරියව්වේ පැයකට වඩා කාලයක් සිටිය හැකි විය. වේදනා කිසිවකින් භාවනාවට බාධාාවක් නොවිය. මෙම ලබා ලබාගත් සමාධි තත්වයේ විදර්ශනා වරන් ඇතුළේ කණික සමාධියක්ද කියා ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැතියි. මෙවැනි අවස්ථාවක සිට විදර්ශනා භාවනා ඉදිරියට ගෙන යා යුතු මාර්ගය කියා දෙන මෙන් ඉල්ලමි. ඊට පසු කළ පරියන්කවලද මෙම අවස්ථාවට පත්වීමට පුළුවන් විය. සමහර අවස්ථාවල වේදනාවලින් බාධා ඇති වේ. මේ අවස්ථාවල ඉරියව්ව සෙමින් වෙනස් කර එය මගහරවාගෙන නැවත ආනාපානයට සතියේදීමට හැකි විය. මෙසේ ලැබෙන සමාධි තත්වයේදී සිතට ඊතා පහසුවක් ප්‍රීතියක් පස්සදියක් දැනේ. ඉන්නා ඉරියව්ව පවා නොදැනී යයි. භාවනාව තවදුරටත් දියුණු කර ගැනීම සඳහා උපදෙස් පතමි. ත්වන් සරණයි. මේකදී අර වැරදි වචන භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පැත්තෙන් බලනකොට වැරද්දක් නැහැ. නමුත් මේ වගේ වார்த்தාවක් කියනකොට මේකදී කියලා තියෙනවා මේ මේ වැඩපිළිවෙල ඒ කියන්නේ ආනපානේ මුලමදාග බැලීම සහ ગેප් එක බැලීම වගේ දෙයකට හිත මෙහෙ වැවුවොත් බලන්න පුළුවන් ඒක භාවනාවට බාධාවත්ද කියලා ලියලා තියෙනවා. ඒ කෙනාගේ මම අහන්න කැමති භාවනාව කියන වචනේ පැත්තක දාලා මේක සතියට බාධාවත්ද කියලා කියනවනම් මට උත්තර දෙන්න පුළුවන්. භාවනා කියන වචනේ මෙතන ගොරෝසු වැඩි. ඒ විදිහට මේ වෙනදා නොදැක්ක පස්වාද හස්සද්දකේ මැද හිතතන බලන්න මම මෙහෙවනවා බැලුව පේනවත්. ඒතර මගේ සතිය කැඩෙනවද නැද්ද කියලා කිව්වනම් ඒ දෙන උත්තරය ඇතුළේම කට උත්තර ඇතුළේම ඔකට උත්තරේ තියෙනවා. සමාධිය කියලා මේ භාවනාව කියලා දාගත්තට පස්සේ Tamanda සැක. කැමැතිද ඒ මචන් කැමැති නැති කෙනෙක් වෙන්න තියෙන එකයි අර පළවෙනිදාසේ ප්‍රශ්න පත්‍රය අමුණලා ඉවලා තියෙන්නේ. මට ස්වාමීන් වහන්සේ කතා නොකරවා කියන අදහසෙන්. ඒක නිසා භාවනා කියන වචනේ පැත්තක දාලා සතිය දාලා බලන්න. මේ මම අතර විස්තර බලනකොට මට සතිය ගන්නවා. ඒක ඒකට මම අල්ලගත්තා. දෙක මේක විපස්සනාට හරවන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඉතින් මේක මේකම විපස්සනාව නම් තාම මොනද හරවන්නේ ආයේ. මේක ක්ෂණික සමාධියද මේක විපස්සනාවද මේ වගේ ප්‍රශ්න දාගන්න අවශ්‍ය නැහැ අවශ්‍ය නරක ප්‍රශ්න නෙවෙයි නමුත් මේ භාවනා කරන කෙනාගේ මේ වැඩේ යනකොට මේවා විසඳන්න පටන් අරගත්තොත් ඒකාන්තයෙන්ම ඇහැට කුණක් වැටෙනා වගේ යانے යන තැන හැතැම්ම කනුවට වැඳ වැඳ ඉන්න මිනිහෙක් වගේ පාර දැනගෙන තියෙද්දි GPS එක ඉල්ලනවා වගේ පාර දැනගෙන තියෙද්දි තල්ලප ගෙදරම ඉන්න මනුස්සයට කතා කරනවා වගේ තමන්ම තමන් සාකු සෞතු කරගන්නවා මෙච්චර වැඩි යනවා. ඒකල අහනවා මේක දන්නේ නැහැ විපස්සනාවක් දන්නේ නැහැ සමහරට මොන මගුල හරි ගමන්නේ නිකන් හම්බෙච්ච දේ ඕක ආසියාගේ අම්බලන්න ඕනේ නිකන් හම්බෙච්ච ආසියානේ වැදපංකෝ ටිකක් කල්ලෙන්ට ඔගේ මග ඇරෙනවා ඉතින් එන්ජයි දෙකම තියෙන්නේ ව්‍යවහාරේ වැරද්ද මේක සමත සමාධි වෙච්චාමකෝ විපස්සනා සමාධි වෙච්චාමකෝ නිකන් හම්බෙන්නේ කොනාගේ අම්බලන්න ඕනේ නැහැ නේ ගුණෙක්වත් නැතුව හිටපෙකේ අරගෙන යන්න. අනිත් එක ඒක දිගට දිගට කරන බාධාවක් නෑ. ඉස්සරහට කරන්න කරන්න මේ විශ්වාසය එන එක. අහුවයි කියලා මම මේ දොස් කියනවා නෙවෙයි මං කියන්නේ ඒවයිදී භාවනා කියන වචනේ දාන්න පස්ස සතිය දාගන්න. විපස්සනා සමත මොකක්වත් එපා සතිය දාගන්න. දිගට සතිය වැඩෙනවා නම් ඔය සීරම අංග සම්පූර්ණ වෙනවා කියලා හිතාගන්න. ඒක සමහරట్లాට මම අතිශෝක්ති කරනවා වෙන්න ඇති. නමුත් පැහැදිලිවම ආරක්ෂා සහිතව කීත හැකි. සතිය ඉස්සර කරගත්ත කෙනාට සතිය ඉස්සර කරගත්ත කෙනා නොමග නොයවන ගවට සතිය විශ්වාසයි. සතිය කාදාවත් පාව දෙන්නේ නැහැ. ඔය කියන සමතේ ඔය කියන සම භාවනාවල් පාව දෙන්න ඉඩ තියෙනවා. එතකොට අපිට යන්නේමක් නැති වෙනවා. නිසා කරුණා කළ සතිය කියන වචනේ මේ දෙපොළට දාලා බලන්න. මේ සමත විපස්සනා මොකද විපස්සනා සතිය කියනවද බලන්න. ආනාපානේ මැද තියෙන ગેප් එක බලනකොට භාවනා කරනවද කියලා අහන්න යනවා සතිය කරනවද කියලා බලන්න. එතකොට Taman අතේමයි ටූල් එක. Taman අතේ මම කටයුත්ත තියෙන්නේ අනිත් දවසේ බලනකොට මේ දෙක කරලත් බලන්න නොකරත් බලන්න කොයි එකේද සතිය අකණ්ඩව සුමුදුව ගමන් කරන්නේ කියලා එතකොට ප්‍රශ්න විසඳෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ආස්වාසේ හා ප්‍රස්වාසේ වෙන වෙන තැන ඇති හිදස දැකිය යුතු බව කීවා. එහි වැදගත්කම මම තේරුම් ගතිමි. එහෙත් කාලයක් තිස්සේ ආනාපාන සතිය වැඩිමේ හේතුවෙන් දැන් විනාඩි 1ක් ඇතුළත හුස්ම නොදැනී යයි. මුලදී අදාළ හිදැස බැලීමට උත්සාහ කළේද නැත. දැන් එම හිදැස දැකීමට උවමනා වුවත් උවමනා වුවත් ෂණිකව ආනාපානේ නොදැනීම නිසා අපහසුය. උපදේශයක් පතමි. ත්වන් සරණයි. ඔය කියන්නේ මැදට ගිහිල්ලා තියෙන්නේ. ඒ බලාපොරොත්තු හිතාවතා යන්න ඕන තැන ගිහිල්ලා තියෙන්නේ. දැන් බලන්න මේක දෙන්නේ තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා ඒ පන්දිසානන්සේ කියනවා මම ඉපදුනේ පෙරදිනේනේ. ඉතින් එන්චාවට කොළඹ එනවා කිව්වා මේ කාලේ ඉස්කෝලේ ට්‍රිප් එකක් තමයි අඳගහන්නේ. මේ තරම් කියන්නේ කොළඹ යනවා. මගේ පුතු හරි ආපනා අද කොළඹට යනවා. පණන් අටක් හම්බ කළා. මටත් පණන් හතරක් දෙනවා කිව්වම අම්මට ලොකු දෙයක් තමයි පුතා කොළඹ ගිහිල්ලා ආවා කිව්වා. ඉතින් අපි කටු ගෙට යනවා කියන්නකෝ. දැන් ඉතින් අපිට මේ කටු ගේ ළඟට යනකම්ම මේ කොළඹ ගිහින් දැන් ඊටත් වැඩිය මම මොකද වන් වේ කරලා හරිම අමාරුයි හොයන්න පාරවල්. කටු ගෙට ගියාට පස්සේ එතෙන්ට යනකම්ම කටුගෙට යන එක ප්‍රශ්නයක් නේ. කටුගේ ඇතුළට ගියාට පස්සේ දැන් කටුගෙට යන්නේ කොහොමද කියලා අහුවොත් මොකද කියන්නේ? නාට කියන්න දැන් ඉන්නේ ඇතුලේ දැන් ආපු වැඩේ කරගන්නේ මේකේ. මොකද ඒක ඇතුලේ තියෙන විවිධ ශිෂ්ටාචාර විවිධ දේව ඒකට ගියාට පස්සේ නෝ දැන් මතක වෙලා ඉන්නේ දැන් මං කටුගේ ඉන්න තැන හොයාගන්න එපා. ගෙදර යන්න. මෙයා දැන් කටුගේ හොයනවා. ඇතුලේ ඉන්නේ නැති කටුගේ හොයන්න බෑ. ඒක නිසා හිතෙන්ද යනකම් ඒ ක්‍රමවේදය අවශ්‍යයි මැප් එක ඕනේ. ගියාට පස්සේ ඒකේ තියෙනවා හිතා ගන්න බැරි විස්තර. කබඩ් එකකින් කබඩ් එකට ගොඩට විස්තර තියෙනවා. ඉතින් ගියාට පස්සේ ආයෙකට ගිහ හොයාගන්න බෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ගමන යනකොට මේ සැකය කියන එක විලිලෙජ්ජ ඇත්තෙම නැති චෛතසිකයක්. මේ මුළු ලෝකේ සම්පූර්ණ ප්‍රශ්න ඇති වෙලා තියෙන සැකේ මත. බුදුජානක අපිට දෙන්නේ විශ්වාසය. කල්‍යාණ මිත්‍ර මම බොරු වුණත් සමන්න කාපම් වැරදින්නේ නැහැ. නිසා මේ සැක කියන වෙන වෙලාවෙදී බලන්න මේ සැකය මුවාවෙන් ප්‍රඥාව වෙනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. අපි හිතනවා මේ ඉන්ක්වයරින් මයින්ඩ් එක කියලා. අපි හිතනවා මේ විමසුන් නොවන කියලා. අපි හිතනවා මේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා නෑ. සැකේ සදා කාලික නාස්තිකයි. ඒක නිසා සැක හැර ඇසුරු කරන්න පුළුවන් කෙනා අපි මිත්‍රයි කියලා කියනවා. විශ්වාසා පරමාඥාති. අපේ ඥාතිගෙන් කවදාකවත් නොලැබෙන දේ තමයි සැකේ. මේ මේ විශ්වාසය. ඒ නිසා විශ්වාසය ඇති වෙච්ච එක නම් පරම ඥාතිය. ඔය ඥාතිං ගාව තියෙන වෙන මොකක්ද ඒක? ඒකයි බුදුරජාණන් කියන්නේ අත්හැරපං ජාපං ඵලයන් ඊට පස්සේ හම්බෙන මොනයක්වත් ඊට වෙඩි ටිකක් හොඳයි. අපේ හිතේ කට්ටිය බයිනවට හොඳටම බයිනවා මොනවද මේ කියලා කියන්නේ කියලා. ඇත්ත මම මේ කියන්නේ. මම මේ කියන්නේ ඇත්ත. ඊට පස්සේ හම්බෙන කට්ටිය හොඳයි. ඒ නිසා කොයි ගමනේ ගියත් අපිට මේ සැකයක් ඇති කළ දෙනවා අපි කියනවා මේක ඉන්කොයරි මයින්ඩ් එක මේක අපේ මේ විමසුන් නොවන කියලා. ධම්මවිචේ සම්බොජ්ජං කියලා. ඒ වෙන්නේ මොකද්ද? ගමනේ එක තර තෙරන් දෙනවා. ඒක නිසා එතෙන්දි පොඩි රිස්ක් එකක් කරන කරන ගතියක් යෝනිසෝමංස කාර්යයක් ඕනේ. ඒක තමයි බුදුහාමුදුර සද්ධාව කියන මොාවෙන් අපිට දීලා තියෙන්නේ. පොඩ්ඩක් සද්ධාව අරගෙන බලන්න. වැරදුනක් කමන්නේ. ඉස්සරහට බලන්න. ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න යන්න එපයි කියලා. ඉතින් ඒකට කාංකා විතරන විසුද්ධිය කියන අවස්ථාවට එනකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරන විසුද්ධිය යනකොට සැකය ඔය රූප සංඥාවයි සැකයයි එන තැනදී වමන යන මට්ටමට එනවා. ආයේ මොකුත් නැහැ. පුවක් කිත්ත ගලේ ගැහුවේ නන්නත්තර වෙනවා. බිත්තරක් කරන ගොලේ ගැහුවා වගේ චප්ප වෙලා යන වෙලාවක් එනවා. එතන එහාට තමයි පටිපදා ඥාන දසන විසුද්ධියට වැටෙන්නේ. ඊට ඉස්සෙල්ලා මෙයා දානවා අන්තිම අභියෝගතා පරීක්ෂණයකට. කිසිම කෙනෙකුගේ හවුහරණක් නැහැ. වක්කිටක් කුසල හොන්ට ඉදිරිපුවක් ඉතර ගහලා ඇරිහම ගලක උවක්ගෙඩි විසි වෙන්නේ කොයි අතරද කියන්න බෑ. මේ පරිේශණය කිසිම විශේෂක නැහැ ලෝකේ. ලෞකික විෂයන් වල කිසිම තැනක නැහැ. බුදුරජාණන්සේ ගහනවත් ඇති ගහින්ද කලකු කලකු කලක් කෑවට හතයි සුකු කලක් කෑවට හතයි කියලා ආවුණාට පස්සේ තරි ගහනවා විදියට ඉතින් හරි කවුරුත් බයයි ඒකට කරන්නේ. ඒ නිසා කවදාකවත් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට භාවනා කරන්නට කැමති නැහැ. මම හිතනවා හරිම සාධාරණයි කියලා. මොකද තරි ගහන්න ගන්නවා. අම්මලා තාත්තලා යොදන්නේ නැහැ. අම්මලා තාත්තලා විතර මල්ල රැගෙන ඉන්නනේ. බුදුජානන්සේගේ එහෙම අනුකම්පාවක් නැහැ. එහෙම අනුකම්පාවක් තියෙන කර්මස්ථානාචාර්යවරයා හොඳ මිනිහෙකුත් නෙවෙයි. එයා මේ මේ මේ යෝගාවචරෝ පිනවන්න නරවන්න හදාන්නේ. තරි ගහින්නම ගහනවා. ඉතින් ඒකට පොඩ්ඩක් කාය ජීවිත නිර්පේක්ෂ බව තියෙනවා. ඒ නිසයි ඒ නිසයි මේ පරිශ්‍රණය කරන්න අපි භාවනා මධ්‍යස්ථානට කිසිම කෙනෙකුට මේකට ඇටෙන්ඩන්ට් කරන්න දන්නේ නැහැ මොකද ඔක්කොමලා මේ අනුකම්පාව මුලාවෙන් පරිශ්‍රණයට බාධා කරනවා මේ වගේ තැනට ආවට පස්සේ කවුරු මොන පිස්සුව කියලා අනික් කෙනාට ගාලා අල්ලයි මොකද උටත් පිස්සුනේ මේක පිස්සන් කොටුවනේ ඒකයි මේ භාවනා මධ්‍යස්ථාන කියන එකක් ලෝකෙට අවශ්‍ය කරන්නේ එහෙනම් දැන් මේක මාළු මාකට් එකකට දාගන්නේ ඒක නිසා හොඳට මතක තියාගන්න මෙතෙන්වත් ඇවිල්ලා ඒ පරිශීලනය කරන්න බැරි නම් දෙන්නේ නැත්නම් ඊට මීට හොඳයි පෝරකේට යන්නේ. මේක අපි අමාන වෛතිවාසිකම් උරගා බලන තැන නෙවෙයි. හරි පරිශීලනය කරන තැන. කම්මෝගෝචිකාගෝ යන්නේ කාට යන්න නැන්නේ. ඌට අයිතියක් තියෙන යන්න. ඌට බය නම් උදව් කරන්න. ඌට හෝ ඒකිට හෝ. බය නැතුව යන්න හදනවනම් කම්මා කියලා කියන්නේ යාට මේ මිත්‍ය දුර ආවේ ඒක කරගන්න කරගන්න දෙන්න. ඒකට හේතුව අපි මේ සැක කිරීම ශිෂ්ටාචාරය කරගෙන සැක කිරීම ඥානයක් කරගෙන සැක කිරීම විපස්සනෝණක් කරගෙන ධම්මවිචේ සම්බොධ්‍යංගයක් කරගෙන හරියට යන හැම වෙලාවෙම සැක කරනවා මේක සමතේද මේක විපස්සනාද මේක ඉස්සරහට යන්නේ මේක පස්සට යන්නේ කියලා ඒ වෙන්නේ මොකද්ද ගමන බාධා වෙනවා ඒක නිසා ඒක බුදුහාමුදුරුවෝ බාරගන්නේ ඒක බුදුරජාණන්සේ කියනවා දක්ෂයා වෙන දෙයක් වෙච්චවයි කියලා ඉදිරියට යනවා. ඒ මනුස්සයා වළක්වන්න කාටවත් බෑ. එයාගේ ඒන ගැම්ම මේ ධර්මයෙන් එන එකක්වත් පිනෙන් එන එකක්වත් කායින්වත් එන එකක් නෙවෙයි. පුදන්න බලාපොරොත්තු කැමති වෙන ගතිය. කාය ජීවිත নিরপেক্ষ ගතිය. ඉතින් ඒකම මේ ඇත්තටම ඒ දිබා මුලදී ආධුනිකයන්ට කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ආධුනිකට යන්න ආරින්න. යම් අත්දැකීම් ප්‍රමාණයක් ආවට පස්සේ කියනෝනේ මේ අත්දැකීම් තරණ යන්න කවුරුත් හිතන්න යන්න එපා. දිගට කරගෙන යන්න කියලා. ඉතින් ඒ නිසා මේ ඒ වෙලාවේදී ඒ අර කාංකා විතරන විසුද්ධියට යන වෙලාවේදී ආරක්ෂක බවක් වැටහෙන්නත් ඕනේ සත්පුරුෂයෝ ඉන්නවා සද්ධර්මයේ තියෙනවා සීලේ තියෙනවා සමාධිය තියෙනවා මේ සද්ධාව තියෙනවා සතිය තියෙනවා කිය. මේ ඔක්කොම කඩාගෙන පුපුරගෙනත් යනවා. ඒ සේරම අභියෝග කරගෙන මේක උත්තරලම යන වෙලාවකුත් එනවා. ගිහිල්ලා ආය ඇකිලිනවා ආය යනවා. එතකොට මේ යෝගාචර තේනවා ජීවිතේ කවදාහකත් නොහිස්පු පැති මොලේ ක්‍රියාත්මක වෙනවා. ඒ මොහොතේ විතරයි ඇත්තටම අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම ආංශික ජීවිතයක් අපට තියෙනවා. රංගපෑමක් තියෙනවා. අර වෙලාවේ මට්ටම් පයින්නවා. එතකොට පාලනයෙන් තොර වෙනවා. ඒ කියන්නේ අනාත්ම භාවයේ තේරෙනවා මේකේ. මේ ඊට පස්සේ gediya විටිම තියෙන මොකුත් වෙලා නැහැ. ඉවරනා වගේ විනාශ වුණා වගේ වුණාට මුකුත් වෙලා නැහැ. ඒකට ඊට වැඩිය රිස්ක් එකක් ගන්න හිතෙනවා. කොහොමම තමයි ප්‍රතිපදා ඥාන දේශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය වශයෙන් ඉදිරියට යන්නේ. එනමුත් උංගව දෙනෙක් මම දකිනවා මෙතෙන් ගිහලා තෙපර බානවා. ඉස්සරහට යන්දෝ පස්සට යන්දෝ කියලා. ඉතින් මේ කියන බුදුරජාණන්සේ අප්පකාතේ මනුස්සේසු තේ ජනා පාරගාමිනෝ අතයන් ඊතර අපජාති රමේවානු දහවති. මේ උත්සාහ කරන මිනිසුන්ගෙන් ඉතාම සුළු කොටසයි උඩට යන්නේ. අනික් ගොල්ල ගොඩ ඉඳගෙන වතුරේ වගේ දම්බි ගහනවලු. ඉතින් අතපය තුවාල වෙනවනේ. ඒකට මදිවට මට පේනවා අර ගොඩ ඉන්න කඩිය ඇතුළේ ඉන්න කට්ටියට පහර ගහන හැටි කියලා දෙනවා. ඔහොම ඔහොම කරගෙන මෙහෙම මෙහෙම ගහන්න කියලා. අයියෝ අද බුද්ධ ආගමේ පේන්න තියෙන මේ දර්ශනය දිහා බලනකොට තිරමේව අනුධාවති. තිරේ මිතරම ඉඳගෙන අරගොල්ල අනුධාවනය කරනවා. ඒ මදිවට උපදේශුත් දෙනවා. ඊටත් වැඩි යමන වැඩක් තියෙනවා. ඒ වතුරේ ඉන්න එක අරුගේ ඉඳ අහනවනේ. මට හිතා ගන්න මේ Tamange මෙච්චර අද්දකින් තියාගෙන. අර ගොඩ ඉන්න අමනියෝ කියන්නේ අහනවනේ. මගේ ජීවිතේ මුලින් ඉඳලම තිබුණේ මගේ මුලින් ඉඳලම තිබුණේ මං අනුභව කරලා තියනද කියලා. කිසිම කෙනෙක් උපදෙස් දෙන්න යන කට්ටිය කරන්නේ මේ මේ දෙක දිහා බලනකොට මේ මුළු ලෝකේ හාස්‍යයෙන් පිරලා තියෙන්නේ. මේ අරවණසය පණේපා කියන්නේ මේ දියවැලි කපාගෙන කිඹුලොත් එක ෆයිට් කරන කරනවා. අර අපුල්ලා මේ ඕම කරලා හරියන්නේ නැහැ මෙහෙම. ඇත්තද? කියන අරු ගිලිලා. ඒ නුගේ ඔක්කොම වැඩ මුළු විකාරයක් මේ මුළු ලෝකෙම විකාරයක් තියෙන්නේ ඔය ඔය ටියුෂන් පන්ති දාගෙන උනා කරන කට්ටිය කවදාකවත් වැඩ බහපු කට්ටිය නෙමෙයි ඒක නිසා ඒ ලොකු ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ. ඔය එක එකනගේ බයිලා අහන්න එපා. ඔබ විශ්වාස කරපු ඔබ අත්දැකීම. වැරදුනත් කමක් නැහැ. එතකොට එනේ මේ ගැම්ම, මේ පන්නරේ, මේ මේ මොහාත. ඒක හරි අමාරු කියලා දෙන්න හරි අමාරුයි. ඒකේ එදත් දුර්ලභයි. සර්වඥාන්සේ ඉන්න කාලෙත් දුර්ලභයි. අදත් දුර්ලභයි. ඒක මේ ටීචින් වලින් ටෙක්නික් වලින් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඕකෙම එන එක. ඒක ඥානගත දෙයක්. එහෙම නැත්නම් ඒක උපනිෂ්ඨේ සම්පත්‍ය මෙන එකක්. කරුණාකරලා ඒකට මතුවෙන්න ඉඩරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මීට පෙර දෙතුන් වතාවක් ඔබ වහන්සේගේ රිට්‍රීට් සඳහා මෙහි පැමිණීමේ. එෙහිදී ඔබ වහන්සේගේ කමඨහන් උපදේශ පරිදි භාවනාව දිනපතා කරගෙන යමි. පරියන්කේදී මගේ අත්දැකීම් මෙසේය. වාඩි වූ විකසම හෝ සමහර දිනවල ක්‍රම ක්‍රමයෙන් හෝ ආනාපානය සම්පූර්ණයෙන්ම ගෙවී යයි. පිම්බීම හැකිලිම හෝ කිසිම ආකාරයක හුස්ම ගැනීමක් හෙලීමක් දැනෙන්නේ නැත. ශරීරයේ නිසලය සමහර විට ශරීරයක් නොදැනේ. සතිය ඊතා බලවත්ය. විශේෂ සුවයක් හෝ නීරස භාවයක් නොදැනේ. මිනිස පැය එකහමාරක් හෝ දෙකක් හෝ සිටිය හැක. සමහර විට සිතුවිලි පැමිණියදී වහා හඳුනා ගැනීමට හැකිය. මෙයට පෙර ශරීරයේ ඇතැම් ස්ථාන වරහන් ඇතුලේ ආත් කම්බුල් බෙල්ල ආදිය රත් වීම හෝ සීතල වීම ශරීරය තුල වායු ධාරාව ගමන් කිරීම ආදිය දැනින. ඒවා තේජෝ වායු ධාතු වශයෙන් දැනගෙන ඒවා නොතකා භාවනා කරගෙන ගියමින් දැන් එසේ සිදුවන්නේ නැත. විශේෂ සිදුවීම් දෙකක් ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. පළවෙනි එක දිනක ශරීරයේ සෑම අංශුවක්ම අත්පාවල එකම ආකාරයට අනුනාද වන්නාක් මෙන් ভাইබ්‍රේට් වන්නට විය. ටික වේලාවකින් එය නැති විය. දෙක සතියෙන් යුතුව නිශ්චලභාවයේ දෙස බලාගෙන සිටන විට ශරීරයේ ක්ෂණික තිගැස්සීමක් වීසිවීම වරහන් පිසිකලි අද්දුටු වෙමි. සක්මන ගැන කියනවා වම දකුණ ආදී වශයෙන් කරගෙන යාමේදී මද වේලාවකින් පොළවේ තද ගතිය වෙනකොට රබර් මත ඇවිදින්නාක් වෙන් දැනේ. සක්මන පාවෙන්නාක් මෙන් කෙරීගෙන යයි. ත්‍රිවන් සරණයි. මේකෙදී අර හැම අංශුවක්ම කම්පන චංචල වෙන වෙලාව භෞතික විද්‍යාව උගන්වනවා සරසුලක් අරගෙන සරසුල කියන එක මම දන්නේ ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ කියලා. tuning hook fork මේක දෙකයි තියෙන්නේ දැන් අපි ගන්න මේ ගැටපේ තල තුනක් තියෙනවා මේක දෙකයි තියෙන ඝනකම හදලා තියෙනවා ඒකේ මේ ඒකක් මේ ගහපුවාම මේක ගොඩාක් වෙලා නින්නාද වෙනවා. ඒකට ඒක ඒක ඒක බාහුවක් ගත්තොත් ඒ හෙල්ලෙනවා හෙල්ලිල්ලක් පේන්නේ නැහැ. මේ තරම් වේගෙන් හෙල්ලෙන තරම් සද්ද එන්නේ. එතකොට ඒකේ ඒකට කියන්නේ නන් ලෝකල් කියලා. ඒක එක තැනක නෑ. ඒ තරම් වේගෙන් මේක හෙල්ලෙන වලාකුලක් වගේ පේන්නේ. ඉතින් දැන් ඔය ෆිසික්ස් වල ගියාට පස්සේ දැන් ඔය නන් ලෝකල් ෆිනොමිනා එක අහුණා. එකම අංශුවකට දෙපොලක ඉන්න වගේ පේනවා. ඒ තරම් වේගෙන් ඊටාම ළඟ තැනක දඟලන්න ගන්නවා මෙයා. දැන් අපි DC කරන්ට් එකයි AC කරන්ට් එකයි ගත්තාම AC කරන්ට් එකේ 56ක් ඔසිලේෂන් එකක් තියෙනවනේ තප්පරයකට. මෙහෙම මෙහෙම අංශුව නලිනවා මිසක ගමන් කරන්නේ නැහැ. අපි නලීමනේ තුඩින් ශක්ති සම්ප්‍රේෂණයක් කරනවා. ඒ වගේ මුළු ඇඟම පේනවා එකම අංශුවක්වත් එකම චිත්තක්ෂණයකටවත් ඉසුඹලන්නවත් නැතර වෙලා නැහැ. ඉතින් මේකේ සීමාවක් පෙන්වන්න බෑ ඒකට. මේ හෙල්ලිමෙන්නේ තියෙන මුළු පද්ධතියම හෙල්ලිමෙන් තියෙන්නේ අපිව හිතාගෙන ඉන්න සීමාව හුදු මනෝ විකාරයක් විතරයි. අනිත් පැත්තේ පෙන්නනවා එහෙම අර කම්පන චංචලයක විදිහකට මේකට ගැස්සිලා ආය අවදි වෙනවා. එතකොට අපි අර කම්පන චංචලේ බාර ගන්න කැමති නැති වෙනකොට ගැස්සිලා ආයෙත් අපි පරණ පුරුදු ඇඟට එනවා. ඉතින් මේක දෙතුන් සැරේ වෙවි වෙවි වෙවි තේරෙනවා. non local phenomena එකයි. එතකොට matter in energy. matter එකක් වෙච්ච ගමන් මම ඉන්නවා. මට ගුරුත්වාකර්ෂණයක් එනවා. එතකොට මට වේගයක් එනවා. ඒක එනවා. එච්ච මේ එනර්ජි වෙනවා මැටර් වෙනවා. නැත්නම් පරමාර්ථ ධර්ම වලට එනවා සම්පති ධර්ම. සම්පති ධර්ම වලට එනවා. ඉතින් මේ දෙක අතර හුරු වීම මේ ඉස්කෙඩියෙක් ගෙම්බෙක් වෙන වෙලාව වගේ. ජලජ සතා උභේ ප්‍රාණියෙක් වෙන්න හදනවා. ඊට පස්සේ අර උඩගින්නක් පුළුවන්. ඇතුලේ ඉන්නත් පුළුවන් වතුරේ. ඉතින් මේක වෙනවා කියලා කියන්නේ පෙරපිනක්. දැන් මෙයා මේ වතුර හිරපේකන උඹේ ජීවි වෙන්න හදනවා. නැත්නම් පරමාර්ථ සත්‍යත් මේ සම්මුති සත්‍ය දෙකටම පුරුදු වෙන්න හදනවා. හැබැයි දෙකේ එකක්වත් නැහැ මෙයාට දැන්. මේක හොඳට සිද්ධ වෙන්න ඕන. එතකොට වෙනකොට වෙන අලයින් වෙලා ඔක්කොම සද්ධා විදියේ සමාධිය එකට ආවට පස්සේ නන් ලෝකල්. ඔක්කොම පොළන කුල්ලක දාලා පොළන හාල් ටිකක් කොතන තියනවද කියලා කියන්න බෑනේ. පෙලෙනවනේ. ඒකට සාරිපුත්‍ර සාරජි කියනවා පීල නට්ටෝ කියලා මේ හිත පෙලෙන ගතිය තේරෙනවා. සන්තාප නට්ටු. ඒකට මමයා නැති වෙනවනේ දැන්. දැන් මමයා කියලා ලෝකල් මේ බුදුජානක කියන්නේ ධ්‍රුවය නැති වෙනවා. මේ පොළවේ ධ්‍රුව දෙක දන්නවනේ උතුරු දක්ෂිණ ද්‍රවේ දක්ෂිණ ඒ කැරකෙන්නේ ඒක තන්නේ තියෙන්නේ. ඒක ඒක තමයි ඒක එක මටේ කැරකෙනවා. අනිත් ඒවා හෙල්ලෙන්නේ. ඒ වගේ ධ්‍රුවයක් අල්ලන්න තමයි අපි මමයා හදාගන්න තියෙන්නේ. එහෙම එකක් නැහැ. හැමතැනම නන් ලෝකල්. ඉතින් මේක දරන්න බෑ. ඒක දරනකොට යකා ගැහුවා වගේ මතුරුලා යකා පරල වුණා වගේ වක්කිට ගලේ ගැහුවා වගේ. ඉතින් ඒ தත්ත්වෙට මොන දෙන්න බෑ කියලා තමයි ওই වෙන ආගම් කියන්නේ අපට. බුදුරජාණන්සේ කියනවා නෑ සද්ධාව තියෙනවා නම් සීලය තියෙනවා නම් සතිය උකට මුණ දෙන්න පුළුවන්. මුණ දුන්නට පස්සේ උඹට තේනවා මනුස්සයාගේ ඥානීය දේසුරෙන් යහපැත්තේ කැල්ල විතරයි. මෙහා පැත්තේ තියෙන හරිය තිරසනුන් හා සමානයි. ඒකේ කිසිම අලුත් දෙයක් නෑ. එහා පැත්තට ගියාට පස්සේ සයන්ස් ඇන්ඩ් මිස්ටික් දෙකේ එක වෙනවා. මෙහා පැත්තේ සයන්ස් එක තියෙනවා. කොහොමද? එහා පැත්තේ සයන්ටිෆික් ලක්ෂ වාරයක් කරපු කෙනාට. පළවෙනි සැරේ කරපු එකනට මිස්ටික්ස්. ඉතින් මිස්ටික්ස් අනේලා මේ සයන්ටිෆික් වෙන්නේ භාවනාව හරහා නැවත නැවත ඒක කිරීම හරහා. ඉතින් සයිතන ගිය වෙලාවට මේ ඒක නිකන් මේ එනර්ජයිස් කරනවා කියලා ඒ දවස්වල ස්ටාර් ට්‍රෙක් පික්චර් එක මම බලලා ඒ කියන්නේ ටෙලිවිෂන් එකේ තියෙනවා මම දැන් තියෙනවා කියලා. ස්ටාර් ට්‍රෙක් කියලා. ඒ ඒ මිනිස්සු එක එක ග්‍රහ ලෝක වලට යනවා. ඒකේ කොල්ලා චේම්බර් එකට ගියාට පස්සේ එන්ජයිස් කරන්න කියලා. එන්ජයිස් කරපේ අංශු බවටපත් වෙනවා. එතනින් නැතිල වෙන දැනක මත වෙනවා. අංශු වලටපත් වෙනවා කියලා කියන්නේ මේ ඉන්න මිනිස්සෙක් පාට කුඩු කුඩු කුඩු කුඩු වෙලා ඉතර නැති වෙනවා. වෙන තැනක මත වෙනවා. ඒන්නේ එනර්ජයිස් එකන එන වෙලාව තමයි එන්නේ. ඒ වෙලාවට එක්ක ඇඬෙනවා, එක්ක hina යනවා, එක්ක නලියනවා, එක්ක වැනෙනවා. ඉතින් මේක දුම්මරවල මාතර ගත්ත කපුව වගේ ඉතින් නටන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ කියන්නේ අර එහා එකට යන්න හදනවා. ඉතින් ඒක දන්නේ නැති ලෝකයක්. Fear of unknown තියෙනවා. Fear of uh, new neophobia තියෙනවා. ඉතින් ඒ ධර්මේ නැති කෙනාට යන්න බෑ හැබැයි. කැප කරන්න කැමති කෙනාට එයාට ගිය කියලා මොකද වෙන්නේ නැහැ. තු මරණ તો කන તો පෙට්ටි ගන්න කියන තමයි එළියට එන්නේ. ඉතින් බයයි පිටිපස්සට යනවා. ගිහිල්ලා බලනකොට ඔය යකා කියන තරම් කළු පාට නැහැ. හැබැයි ලොකු සල්ලම් වීමක් වෙනවා. ජීවිතේ ගියේ නැති පැත්තකට. හැබැයි ගිහිල්ලා කියන්න පටන් ගත්තොත් කාට හරි එන්නේ එදාට තමයි වැඩේ අරියාදුවට හිටින්නේ. යල්ලේ ලල්ල. මේ කොච්චර කිව්වත් කියන්නේ ලල්ල. කරේවත් නිකන් ඉන්නව නොදැක්ක කෙනෙක් වගේ. බබාලගේ දෙල්ලම කරගෙන ඉන්නවා. අරකට නිතරම යනවා. අන්තිමට ගියාට පස්සේ නේද ඒක තමයි අපි හැබෑනි වහන කියලා. ඒක තමයි අපේ රියල් නේචර් එක. මේක තමයි අපි මේ ඉස්සලාම මේ ලෝකෙට පිටසක් වලින් ආපු සත්තු බුදුදහමස කිව්වේ පීති බක්ඛා අන්තලික්ක චරා ආලෝකයක්. ඒකට ආලෝකයක් විතරයි ප්‍රීති ආහාරය කරන්නේ අන්තරික්ෂයේ චර්ණය කරනවා කණාමැදිරිය වගේ. එයා ගණී භවණේ උනේ කෙලස් නිසා. ඉස්සර තිබුණේ පීතිබක්ඛා සයම් පබා තමා විසින්ම ප්‍රබාසරයි සයම් පබා පීතිබක්ඛා අන්තලික්කචරය ඒ කියන්නේ එනර්ජයිස් වෙච්ච එනර්ජි එකක් එයා කෙලස් වැඩි වෙන්න වැඩි වෙන්න ඝන බහල වුණා ඝන බහල වෙලා තමයි මේ කයට ආවේ හැබැයි අර පීතිබක්ඛ අන්තලික්කචර ස්වභාවයේ මූල ස්වභාවයේ තියෙනවා අපි ගාව මේකේ ඩෙන්ටිටි නැති කරනකොට නැත්තම් මම මගේ මගේ නෙවෙයි කියනකොට එතෙන්ට යනවා ඒකට ගියාට පස්සේ මේක කැප නැහැ. මේකට ආවට පස්සේ ඒක කැප නැහැ. ඉතින් අපි මේකයි ඒකයි දෙකම ගන්න යනකොට කියනවා සද්ධාව නැහැ කියලා. ඡාල ඡපඩයි ෂටයි මායාවි. ඉතින් යන්න හදන වෙලාවේදී ගිහිල්ලා එඤ්ඤං කියන කට්ටියට බෑ. යඤ්ඤං කියලා යන කට්ටියට යන්න පුළුවන්. ওই දෙක දෙකක් ඒක ඒ පොට්ටපාය සූත්‍රයේදී කියනවා මේ මේ පරිබ්‍රාජකයා බුදුජානනාංශයට මේ ඕලාරික කබලින්කාර ආහාර ගන්න ඕලාරික කායපටිලාභය අත්පටිලාභේ තියෙන වෙලාවේ රූපී අත්පටිලාභය අර කැපත් නැහැ, දන්නේත් නැහැ, තේරෙන්නේත් නැහැ. අරූපී අත්පටිලාභයත් එයාට තේරෙන්නේ මේක විතරමයි. මේක තමයි මුළු ලෝකෙ මේකටත් වෙලාව මදියාගන්න. අරකට ගියාට පස්සේ මේක පුදු කරදරයක් බාටපත් වෙනවා. මේ ගැන හිතන්නත් එපා වෙනවා. රූපී අත්පටිලාභය. හැබැයි අරූපී අත්පටිලාභයට යන්න බෑ. යම් වෙලාවක අරූපී අත්පටිලාභයට ගියොත් කාම මේ ඕලාරික අත්පටිලාභයයි රූපී අත්පටිලාභයයි කැප නැහැ. අරක විතරමයි කැප. මේක බුදුරජාණන්සේ එහෙම බාර ගන්නවා. බාරගෙන බුදුරජාණන්සේ උපමාවක් දෙනවා. ඒක එහෙමමයි සාහත් සාරිපුත්තද මම මතක නැහැ එයාගේ ගෝලයාගේ නම කියනවා කිරියයි නම් වෙලකට දෙකකින් කිරාගත්ත කියලා ගාවිම්හා දදී කීරං කිරි කියලා සංඥාවට ගිය වෙලාවක ඒකට දීගිරි කියන නම නැහැ. ගිතෙල් කියන නම නැහැ, බටර් කියන නම නැහැ. ඒකට කියන්නේ කිරි. යම් වෙලාවක ඒක දීගිරි බවට පත් වුණාට පස්සේ ඒකට කිරි කියන්න බෑ, ගිතෙල් කියන්න බෑ, බටර් කියන්න බෑ. ඒ දීගිරි වලින් යම් වෙලාවක බටර් හදුවට පස්සේ ඒකට කිරි කියන්න බෑ, දීගිරි කියන්න බෑ, ගිතෙල් කියන්න බෑ. ඒකෙන් ගිතෙල් හදුවට පස්සේ කිරි කියන්නත් නෑ, බටර් කියන්නත් බෑ. ගිතෙල් තමයි. මේ එකම තමයි. අපි මේ යම් තැනකට ගියාද ඒක බදා ගන්න ගතිය තමයි අපේ තණ්හා. ඔහලාට ගත්ත බඩලාපේට ගියාම ඒක කොච්චර බදනවද කිව්වොත් අර වගේ දෙයක් කරන්න භවනා කරන්නත් වෙලා නැහැ කියන අපි. ඔබ තේරෙන්නෙත් නැහැ කියන. නමුත් ඒකට ගියාට පස්සේ හිතනවා මේ ඉඳලා ආවේ අසුචි වලක. අනේ ආයෙ නම් මේකට යන්න ඕනේ නැහැ කියලා හිතෙන තරම් මේ එක එක තියෙන මේ තුනම ඊට පස්සේ ඇත්තටම තව එකක් තියෙනවා බුදුරජාණන් කියනක් තියෙන මේ ඔක්කොගම නිදහස වීම හතරම මනුෂයාට කැපයි. හැබැයි දෙකක් එකවර කරන්න බෑ. හිතවන්න එකම මනුෂයා තනි 18ටම අඳිනවයි කියලා. 18 තනි නන්නකොට ඒකට වේදිකාවේ එක වෙලාවක තනි දෙකක් තියෙන්න බෑනේ. එකමනේ අඳින්නේ. ඉතින් ඒ දෙක අතර මාරුව ෂොක් එකක් අපට අර ගහලා ඇදලා දානවා වගේ පේන්නේ. අර ඕලා රූපී අත්පත්ලාවේ ඉඳලා ඕලාරික අත්පත්ලාවේට එනවා. ඉතින් කාමභෝගී එක්කන ඕලාරික අත්පත්ලාවේ නිවස කියලා හිතනවා අරක අකරතැබ්බයක් කියලා හිතනවා. බ්‍රහ්ම ලෝකෙන් දිව්‍ය ලෝකෙන් ආපේකනට දිනවා මේ ඕලාරික අත්පත්ලාවේ කියලා කියන්නේ මීහරකෙක්. ඒක තනි කර කාමේ. ඒක උරගයි. අරක තමයි හුරු එයා ඒකට ගියාට පස්සේ මේකට එන්න බෑ කියනවා. ඉතින් මේ දෙක අතර දඟලන එක කාමභෝගයට කවදා දැක් ගන්න හම්බෙන්නේ නැහැ. මොකද යාට දවසමදි කාමභෝගේ යුතුයකම් ඉෂ්ට කරන්න. ඒ නිසා අපි භාවනා කරනකොට කරන්නේ ඒවට ඉඩ දෙනවා. හැබැයි යන හැම වෙලාවෙම පේන්නේ වැරදිල්ලක්, අරියාදුවක්, පෙරදිල්ලක්, කොම්විල්ලක්, රැහෙන් නැතුවිල්ලක් කියලා පේනවා. ඉතින් බුදුහාමරගෙන මගේ මං කිරේ සද්ධාව තියාගනින් හෙල්ලුම් කන්න නැති වෙන්නේ. සීලේ තියාගනින්, සතිය තියාගනින්. ඉතින් ඒකට ආර්ය පරිශ්‍රණය කියනවා. ඉතින් ඒකේ දෙක අතර මේ තාම තරම් දෙන වෙලාව මේ සාකච්ඡා වෙන්නේ. කියන්න තියෙන ඕක ලක්ෂ වාරයක් කරන්න. දහස් වාරයක් කරන්න. එතකොට Tamanටම සැකහැර දැනගන්න පුළුවන්. ඒක ලස්සනට විස්තර වෙනවා මේ පොට්ටපාද සූත්‍රයේ එක සංඥාවට විස්තර කරනකොට මම ඔය කිව්වේ ටිකයි. දීගනිකයි සූත්‍රයක් එක ටිකක් විස්තර සහිතව දැනගන්න. නමුත් මේවා මේ ජීවිතේ කරගන්න පුළුවන් බව දැනෙනකොට කාටත් වගේ කරන්න පුළුවන් බව දැනෙන එක ඔක්කොටම වැඩිය බුදුහාමුදුරන්ට නම්බුවක්. මේක තමයි බුදුරජාණන්සේ කියන්නේ අපට. ගරුතර ස්වාමීන් වහන්සේ මාගේ එක් භාවනා වැඩමුළුවක කෙරුණ ප්‍රකාශයක සැකහැර ගැනීම සඳහා අසමි. භාවනා කිරීම සඳහා පටන් ගත් සිට භවාංග සිත් 15ක් ඇති බව සඳහන් කළා. නමුත් මට වැටහෙන ප්‍රමාණයට සතිය පවත්පත්දී භවාංග සිතක් ඇතිවීමට අවස්ථාවක් නෑ නේද? මට එය වැරදි විදියට තේරුම් ගියාදෝ සැකයක් උත් ඇති බැවින් මගේ අනුවන කමට ස්මාවී පැහැදිලි කිරීමක් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. මට එහෙම සමාව දෙන්න අයිතිවාසිකමක් මට ඇත්තේ නැහැ. තමන්ගේ මෝඩකම දැක්කනම් ඒක තමයි ඥානවන්තකම කියන්නේ. අපි කෙරුවා මේ පර්ත් වල මොකද්ද කිව්වේ? ආ තණ්හා සංකේ සූත්‍රය. එතකොටත් බුදුනාති ඉන්න කාලෙම සාදු කියලා භික්ෂුවක් කියනවා. තදේවිතං විඥානං සන්දහවති සංසරති අනඤ්ඤං කියලා. එම විඥාණයමයි මේ මේ බවටපත් වෙන වෙන එකක් නෙවෙයි කියලා. බුදුහන්සේ කියනවා එතන එතන ඇති වෙන විඥානයක් තියෙනකොට කොහෙන්ද මිනියෝ මේ හැම එකටම යන විඥානයක් තියෙනවා කියලා කියන්නේ. කියලා ඒක බිම දාලා පාගන. ඉතින් ඔය අභිධර්මකාරයෙන් අහන්න ඔය භවංගේ ඔය සාති භික්ෂු පෙන්වන්න නදන එම විඥානයම මේකෙන් මේකට යනවායි කියන කතාවත් එක්ක කොච්චර පටලවාගෙන තියෙන්නේ කියලා. ඒක ඉතින් හරි ලස්සන බුදුරජාණන්සේ කඩලා පෙන්නනවා මේ තරම් ඉක්මනට කැඩෙන විඥානේ දැක ගන්න බැරි තරම් මේ වෙන කඩන විඥානේ මත ඉඳගෙන මුන්න තරම් කතන්දර ගොතනවාද කවදාකවත් දැකපු එකෙක් නෙවෙයි එහෙම කියන්නේ. ඉතින් ඒගොල්ලන් මේ පහතරදී අපි කිව්වේ එක්ක සාති භික්ෂුව සරණ යන්න එහෙම නැත්නම් සති භික්ෂුව සරණ යන්න. ඉතින් කට්ටිය ඔක්කොම කැමති සාදිට නැත්තම් දෙයියව දාගන්න මොකද හැමදාම තියෙනවනේ දැන් බවන්ගේ. අපි භාවනා කරුවා බවන්ගේ තියෙනවනේ. හරියට බැංකුවක දාපු ගිණුමක් වගේ. ඉතින් ඒක තියෙන තාක්කල් විඥානයේ ඇති වී නැති වෙන ගතිය දැක් ගන්න බෑ. ඊට පස්සේ බුදුනාංශය දෙනවා මේ සතර ආහාරයෙන් පෙන්නලා මෙවැනි මතයක් ඇති වෙන්නේ කවදාහකත් ඇති හැටි දැකලත් නැහැ දකින්න ආසත් නැති කෙනා. හැබැයි යවංකය හැබැයි. හරිම අහිංසකයි. එයා කියන කතාවේ එයාට තේරෙන සත්‍යයක් තියෙනවා. ඒක බුදුහාමුදුරන්ට හේතු කරන එක තමයි කේමට කැතයි. මහා තණ්හා සංකේ. මහා තණ්හා සංකේ සූත්‍රය ඒක ඔය මේ අරිත භික්ෂුව වගේ සාති කියලා භික්ෂුවක් එයා කියනවා තදේවිතම් විඥාන බින්ද සන්ධාවති සංසාරති අනන්‍ය. එම විඥානෙමයි බුදියන්නේ ඒකමයි හේතෝදේ නැගිටින්නේ. වෙන එකක් නෙවෙයි ඒක නිසා මැරෙන්නෙත් ඒකමයි, ඊගාත්මේ වෙන්නෙත් ඒකමයි. මේ චිත්ත වීදියෙන් අර චිත්ත වීදියට යන්නේ භවංගේ කියලා. ඉතින් ඒක සාමාන්‍ය මහායාන බුද්ධ ආගමේ ආලේ විඥානය කියලා එකක් දාගෙන තියෙනවා. ඕක පිළිබඳව සරච්චන්ද්‍ර මහත්තයා ටිකක් විස්තර ලියලා තියෙනවා. ඒක කටුකුරුදු සංසි තව ටිකක් ඉස්සරහට අරගෙන ගියා. උන්වහන්සේ ඉච්චරම ආක්‍රමණශීලීව පහර දෙන්නේ නැහැ. අපි පෙන්නවා අපි කොච්චර නිත්‍ය සංඥාවට කැමතිද කියලා. මොනවා හරි නිට්ටියව පවතින දෙයක් තියෙනවා කියලා අපි අර මල් මාලේ මල් ලැබුණ නූල තියෙන්නේ බෑ. මේවා හදාගන්න මිනිස්සු ගේන කතා එක ਸਰබලදාරි සදාකාලික ਸਰවබහම දෙවි කෙනෙක් හිතනවා. නැත්නම් බ්‍රහ්මයෙක් හිතනවා. එහෙනම් මා තුළ නොනැසෙන ආත්මයක් තියෙනවා. ආත්මෙ නෑ තමයි. හැබැයි මේ භවංගය කියලා එකක් තියෙනවා. ඒකාර භවංග චිත්‍ර ප්‍රශ්නේ දුන්නත් ඒක ඒකට කියනවා භවග්ග කියන එක පොට්ටපාය සූත්‍රයේ සඳහන් කරනවා පොට්ටපාද මේක ඡඤ්ඤග්ග කියලා කියනවා කියනවා. සරච්චන්ද්‍ර මහත්තයකට දෙනව මේකස් භවග්ග. එහෙම නැත්නම් කියනවා විඥාන ස්රෝත කියලා. විඥාන ස්රෝත කියලා කියන්නේ සරසුලට ගහපුවාම සරසුලට ඝණයක් තිබුණ එක හෙල්ලෙන්න ගන්නවානේ. ඒකේ තරංගයේ පැවැත්මක් තියෙනවානේ. සරසුලේ තරංගයේ පැවැත්මක්. අන්න වගේ මේ මූලධර්ම කාරයින්ද බේස් එකක් ඕනේ. ඒ කියන්නේ අනිච්ච සංඥාවේ කවදාක කිට්ටු කරන්න බෑ ඒගොල්ලන්. ඒ වගේම අනිච්ච සංඥාව කතා කරන එක නා බුද්ධ ආගමට විරුද්ධයි. ඒ බුද්ධ ආගම නාස්ති කරන කෙනෙක් කියලා චෝදනා කරනවා. ඒගොල්ලෝ බුද්ධ ආගම රකින්න හදනවා. මොන තරම් පටලවාගෙන ඉල්ලද්ද කියන්නේ මේ බුද්ධ ආගම රකින්න හදනවා අමනියෝ. මොනම දෙයක්වත් දන්නේ නැති කට්ටිය. දන්න කෙනෙක් දන්නවා බුද්ධ ආගම උගන්වන්නේ රකින්න දෙයක් නැහැ කියලා. අනිත්‍යයි කියලා. ඒක කියපු ගමන් ගලේ ගහලා මරනවා. ඒ වුණාට මට හරිම සන්තෝසයි. ප්‍රකාශ කරන්න බුදුරජාණන් වහන්සේට තිබුණේ ස්වභාවික මරණය. අනික සාස්ෘර ඔක්කොම ඇටලා තියෙන්නේ අප්සෙට් එකේ. ස්වභාවික මරණයක් තිබුණා බුදුරජාණන් වහන්සේට ඉවර වෙනකන් ඉඳලා ගියේ. ඒ මොකද උන්වහන්සේ මේ නැති දේවල් මවන්න කියන ප්‍රകൃතිය කතා කරේ හැබැයි හුඟ දෙනකොට ඒක රුස්සන්නේ හුඟ දෙනකොට ඕනේ මොකක් හරි මේ භවංගේ හරි මොනවා හරි කියලා මේ අයිස්ක්‍රීම් වගේ චොක්ලට් හරි මුරුක් වගේ කෑල්ලක් ඕනේ රැකගෙන ඉන්න ඒක රකින්නයි මේ දඟලන්නේ ඒක රකින්න තා ඇහැට ගුණ වැටෙනවා වගේ ඉතින් ඒගොල්ලෝ වෙහෙසයි නමුත් මේ මේ විඥානයක තියෙන මේ වහා ඇති කියන තියෙන ගතිය අපිට හිතන්න බෑ අඩුගානේ අදහන එතින්ද යන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒ ජීවිත විශාල වෙනසක් කියලා පැහැදිලිව බය නැතුව සඳහන් කරන්න පුළුවන්. නෑ භවංගේ ඉපදිච්ච කෙනා මැරෙනකොටත් ඒ භවංගේ මැරෙන්නේ. නෑ. අභිධර්මයේ කියවලා බලන්න ඉපදිච්ච වෙලාවේ ඒ විදිහටමයි මැරෙන්නේ. ඒකයි මොකද යටින් යන ඩේටම් ලයින් එකක් තියෙනවා කියලා තමයි භවංග විස්තර කරන්නේ. භවංග උපච්ඡේද භවංග චලන සිද්ධ වෙන්නේ චිත්ත වීදයක් පටන් ගන්න ඉතල. ඉවරනට පස්සෙත් වැටෙන්නේ භවංගෙට. එතකොට ඒකෙන් දෙනවා මේක දිගට යන බය වෙන්න එපා. ඔයව නැති වුණාට මේක තියෙනවා. ඔය සතර බලධාරි දෙවියන් වහන්සේගේ හේවණල්ලක් ඔතන තියෙන්නේ. ඒකේ හොඳක් තියෙන්නේ මහායාන බුද්ධ ආගමේ තියෙන මේ අහලේ විඥාණය අසවලා කිව්වා කියන නමක් දාලා තියෙනවා. මේක හිමීට බුදුහාමුදුරන්ට හේතු කරන්න හදනවා. එතකොට හරි ඩේන්ජරස් ඒ වැඩේ කියන්නේ. ඒක එච්චර ගැළපෙන වැඩක් නෙවෙයි. ඒක බුදුහාමස කියනවා අබ්බාචික්කති කියලා. බුදුහාමගේ නම වැරදි විදිහට පාවිච්චි කරනවා. ඒක තමයි සති සති භික්ෂුවට කියන්නේ බුදුහාමන්සේ. ඔබට කවදට කාට හරි මම මේ කියලා තියෙන ඔබට අහලා දෙන අමනයා අමනයා කියන්නේ බුදුහාමසේක මට මම ඇතින් කියුනේ. හිස් පුරුෂයයි කියලා කියනවා. හිස් පුරුෂයයි කියලා. ඈ නමන වැඩේ හිස්පුරුසය කියලා කියන එකලේ කඩන හැටි ඇත්තට මේ සූත්‍රය අපි ඊට කලින් කරලා තිබුණා මේ මේ විනිපෙග් වල ඉංග්‍රීසි මීඩියම් නෑ සිංහල මීඩියම් දැන් මේ දැරේ ඒකම ඉංග්‍රීසි මීඩියම් කරා මේ පැත්තලදී එනිසා ඒක අරගෙන බලන්නේ ඒගොල්ලෝ ස්තුති කරන වෙලාවේ කිව්ව ස්වාමීන් වහන්සේ යාන්තම් අපිට මේ දවස් 6 ඇතුළත සාති භික්ෂුවයි සති භික්ෂුවයි අතර ඇති වෙනස කියලා දීලා ගියයි කියලා. ස්වාමීන් වහන්සේ දැන් තව ප්‍රශ්න පහක් තියෙනවා මේ ප්‍රශ්න පහ කලින් ධර්මදේශනා හා ධර්මයේ පිළිබඳ ප්‍රශ්න ගන්න. හොඳයි ඉදිරිපත් කරමු. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනයේද ස්පර්ශය සම්බන්ධව කරන ලද පැහැදිලි කිරීම මා කවරදාවත් අසා තිබුණේ නැහැ. හැම තැනකින්ම අහුලාගත් දැනුමක් තිබුණෙන් ඊයේ දේශනාවෙන් පසු සෑහෙන දුරකට පැහැදිලි කර ගැනීමට හැකි විය. විශේෂයෙන්ම ස්පර්ශය සම්බන්ධව හමගහපු ගවයෙකුගේ උපමාව මට පැහැදිලිව තේරුම් ගැනීමට නොහැකිව තිබුණෙන් ඊයේ ඔබ වහන්සේ පැහැදිලි කිරීමේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අනුව ඒ වඩා ගැඹුරින් තේරුම් ගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම ස්පර්ශයට පෙර හමුවන සංකාර සහ වේදනාව පැහැදිලි කර දීම අනාගෙන හිටිය මට අලුත් නුවණක් ඇති කිරීමට හේතු අනාගෙන හිටියම අනාගාමී වුණා කියලා කිව්වේ ඒකයි කියලා මම මේ අහගෙන ඔබ වහන්සේට කන දාගෙන හිටියේ එහෙනම් ඒත් අනාගත්ත තමයි ආයතන ඒකෙදි මේ මට මතක නෑ කවුද ඒක මතු කරලා දුන්නේ කියලා මේ ප්‍රොෆෙසර් කියලා මගේ හිතේ තිබුණේ ප්‍රොෆෙසර් මතකද දන්නේ මේ සසංඛාර නෑ. කාය සංඛාර, සම්පජාන කාය සංඛාර, අසම්පජාන කාය සංඛාර, සම්පජාන වචි අසම්පජාන සංඛාරයි අනුසය අතකින් ඒක තුනක් බුදුහාමතුක කියනවා චේතනා ප්‍රකල්පනා අනුසය කියලා තුනක් තියෙනවා. එතකොට අසයින්ස් සම්පජාන කාය සංඛාර වෙනකොට එතන අනුසයත් වැඩ කරනවා චේතනාවත් Taman නොදැන වැඩ කරනවා. ඒකට අනුශේත වෙනම කාරණයක් ප්‍රකල්පනා කියලා තියෙන්නේ. ක්‍රියේටිව් තින්කින් නැත්නම් මේ ඒ තුනම මේ චේතනා සූත්‍රයේදී ද්විතීය චේතනා සූත්‍රයේදී අන්තිමටම අඩුවට ගෙනිච්චට පස්සේ යෝගාවචර ගෙනියලා දැන් හිස්තැනට ගියාට පස්සේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේතං හොති විඥානස තිතිය අනුසයත් චේතනාත් චින්තනත් ඒ තුනම කොයි එක හරි විඥානේ බලනවා කායෙන් හරි වැඩේ කරගන්න. ඉතින් බුදුන් කියන මේක දැනගෙන චේතනා කරන්න එපා. ආය බුද්ධානුස්සති කරන්න හිතන්න එපා. ආය අනපනසි දාන්න යන්න එපා. ආය ලොක් කරන්න යනවා චේතනා කරන්න එපා. ඒතර ප්‍රකල්පනයිනවනේ. ප්‍රකල්පනා කියන්නේ මගේ අභිවෘද්ධි මම බලන්න නැත්නම් කවුද බලන්නේ කියලා ඉතින් අපි හිතනවනේ නැත්නම් අභිවෘද්ධිය නැත්නම් නව නිර්මාණ කියලා. ඒක සේරම විඥානේ දඩමීම කරගන්න. ඒව එකක්වත් එපා. අනිත්‍ය අනුසය තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ එක එක කපනවා. යම් වෙලාවක චේතනා කරේ නැත්නම් අනුශේසා ප්‍රකල්පනා දෙක විඥානයේ පදනම් කර ගන්නවා. ප්‍රකල්පනා නොකරන ප්‍රපංච නොකරන මේවා මේ වල්වට අරන් කතා නොකරන. එහෙම නැත්නම් මුවින් නොබැන ඉන්න පුරුදු කරපෙන්නාට චේතනා ප්‍රකල්පනා දෙකම නැති අනුශය අහුවෙනවා. අනුශය දැකීම පමණයි කරන්න ඕනේ යාට ඉන්න බෑ. අනුශයට වෙන තාන්ති කර්ම කරන්න ඕනේ නැහැ. දැකලා තෝ අනුසේ නේද කියපු ගමන් තතේවන්තර දාපි. ඒ කියන්නේ මොනවද ඒ නම් වශයෙන් කියනනම් කොහොමද? විතික්කම නෑ ඒව කෙලස් මට්ටම් තුනේ විතික්කම භූමි පරිඋත්ථාන භූමි අනුසේ භූමි. අනුසේ භූමියේ මට්ටම් තුනක් නෑ. අනුසේට සාපේක්ෂව තියෙන ආසව ආශව අනුසේ දෙක දැන් ඒකට සාපේක්ෂව මේකෙදි බුදුරජාණන්සේ පෙන්නනවා ප්‍රකල්පනා සහ චේතනා ඒක ඥානানন্দ ස්වාමීන් ඇදලා ගන්න පෙන්නනවා නාම ධර්ම විස්තර කරනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ස්පර්ශයට ඉස්සලා වේදනා සංඥා චේතනා කියලා තියෙනවා. ඒ ටිකට මට කරන්න දෙයක් නෑ. ඒක මම ගෙනාව මගේ ජන්මගති ගතිය. මගේ ඇබ්බැහිය. ඒකට අත තියන්න එපා. දැන් ඔකට නතර කරලා ස්පර්ශයෙන් පස්සේ ඇති වෙන චේතනා ස්පර්ශයෙන් පස්සේ ඇති කරන සංඥා. පුළුල්වන්තර නොකර ඉන්න බලන්න. දැන් අපි අර ඉස්ලාම් ගත්ත ප්‍රශ්නේදී සක්මන් කරනකොට අනලා ගිහිල්ලා තියෙන ඔක්කොම හැඳි ගෑවිලා. දැන් අහනවා මම මේකට මොකක් කියන්නේ? මොකක් කියන්නේ? සංඥා දාන්න එපා. සංස්කරණය කරන්න නැතිව ඕක ඕම යන්න අරින්නේ. එතකොට ස්පර්ශයෙන් පස්සේ ඇති වෙච්ච වේදනා සංඥා. ඒ රටිනවා සංඥා වේදනා මේ මේ සංඛාර තුනම තියෙනවා. ඉතින් ඒකේ මේ වැදගත් විදිහට දතයුත්ත ස්පර්ශයට ඉස්සෙල්ලා සංඥා වේදනා සංඥා තුන තියෙනවා ස්පර්ශයට පස්සෙත් වේදනා සංඥා සංඛාර තියෙනවා බුදුජාන් වහන්සේ අපිට දෙන වගකීම තමයි ස්පර්ශයට ඉස්සරහා තියෙන දේවල් දී ඇති සාධකයක් වෙනස් කරන්න බෑ ඊට පස්සේ එන ටික ශික්ෂණය කරපන් ශික්ෂණය නොකළොත් බැහැියට අනිවාර්යයෙන්ම ওই මේකට නමක් දාන්න හදනවා එනිසා මේක ලොකු පුංචි කරන්න හදනවා ඒ වෙනකොට බුද්ධානුස්සතිය දාන්න හදනවා. එතන මොනව හරි කරන්න හදනවා. ඒ වගේ මේ වේදනාවලුත් ඒ ඇති වෙන දේත් මධ්‍යම වේදනාවක් එන්නේ එතනදී. අපි මේක සැපකට දා ගන්න හදනවා, ඒක දුකට දා ගන්න හදනවා, ඉතින් අනාගන්න. ඉතින් ආවට පස්සේ එතන ගියාට පස්සේ ඒකට ප්‍රතික්‍රියා නොකරන එක තමයි choiceless awareness කියලා කියන්නේ. evenly suspended attention කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා non reaction කියලා. එතන කියන unassuming කියලා. ඒක ඇත්තන වෙස්ට් එකෙන් අපිට හම්බෙච්ච වචන සෙට් එකක්. ඒක පාලියෝ වගේ ලස්සන වචන සෙට් එකක් ඇති. ඒක රිසර්ච් කරුවොත් අල්ලා ගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක මෙතෙන්ද ගෙනල්ලා කියනවා ස්පර්ශ වුණාට පස්සේ දැක්කට නොදැක්ක වගේ හිටපන්. එතකොට තේරෙනවනේ මේ කියන දෙමලේ ඇහුනට නැහැ වුණා වගේ හිටපන්. ඒක මේ මම අර කියුණා මේ දස කම්පැරටිව් රිලිජන් පොතේ කියනවා Hindu ආගම මුස්ලිම් ආගමෙන් තේක කියනවා කතෝලික ආගමෙත් කියනවා දිව්‍යන් වහන්සේ අපිට විල් එක දීලා තියෙනවා. ෆ්‍රී විල් එක. ඒක පාවිච්චි කරන්නේ නැතුව ඒක එහෙම දෙයන්න දෙන්න කියලා. අපිට තියෙනවා හොඳ නරක තේරීමේ හැකියාවක්. තිබුණා ටික පාවිච්චි කරන්නේ නැතුව ඒක නැවත දෙයන්න දුන්නට පස්සේ අපි පාරාදීසයට ගෙනියනවා. අපි පාවිච්චි කරපු ගමන් දිව්‍ය විනිශ්චයකට ලක් කරනවා. මෙතන කියලා තියෙන විදිහට සංස්කාර ස්පර්ශයට ඉස්සලා එන සංස්කාර ටික තමයි ඇබ්බැහි කියන්නේ. ඊට ඊට වෙනම කෘත්‍යයක් අනුශය කරන්නේ කෙලෙස් පැත්තෙන් බලනකොට. මේ ඇබ්බැහිය සංසාරයෙන් එන අපිට නැත්නම් අපේ පරිසරයෙන් කල්චර් එකෙන් ආව එක. ඒක හරි බරපතලයි වයසකයගේ. ඒ මේ සංසාරේ ජීවිතේ පුරා ගත කරනකොට ඉතින් ඒක නට හරි අමාරුයි මේ පුවක් කිත්ත ගලිය ගන්න. තැලි ගහිලා ගහනකොට හරියට සද්ද එනවා ඒලාට. පොඩි උන්ටේ ගහලල්ල තාම බඩු නැහැනේ. පොඩි උන්ට එහෙම කුඩු වෙන්න දෙයක් නැත්තේ නේ නිකන් බිත්තර සීයක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒ ටික බලන්න බැරිව ඒ ටික තමයි වංචනික ගති, ෂටගති, මායාවි ගති තියෙන්නේ. ඒකට බයන්න බලන්න බයයිනේ අපි. බලනකොට සාලවනවනේ. බලනකොට වක්කාර වෙනවනේ. කැරකෙනවනේ නිින්දයන් නැතුව යනවා මල විකාර. ඉතින් මොනව කරන්නේ ඉතින් බබෙක් බඩට ආවොත් ඉතින් දොළ දුක් වෙනවා. ඉතින් මොනව කරන්නේද? ඒකට අංශය කොහොමද කලින් එනවා. අංශය තියෙනවා. ඉතින් ඇත්තටම ඉතින් මේක එකන කියන්නේ අනුසය ටික තමයි ඉතින් සංසාරේ සංසාරේ ගෙනියන්නේ අපි පොඩි වෙනකන් මම කියාගෙන මගේ කියාගෙන ඕකනේ ඉතින් කරේ කියන්නේ අද මේ රටකින් රටකට පාර ආසාගෙන බරපොඩි උසුලාගෙන යනවා එච්චරනේ ඉතින් අපි කරන්නේ ඒ අනුසය පොඩි බිමතිපන් කිව්වොත් එම නඩු කියන්නේ බුදු අම්මේ අම්ම මුත්ත කිව්වත් ඒක නම් කියන්නේ ඒක කරේ තියාන තමයි දරුවෝ උනත් දන් දෙනවා. අම්මා තාත්තා උනත් දන් දෙනවා මේ නත්තල් පප්පයි පොදිය වගේ අරින්නේ නැහැ. ගරු ස්වාමීන් ඔබ වහන්සේගේ දේශනාවේදී සතියම බලවත් බවත් ශ්‍රද්ධාව, වීරිය, සමාධි සහ ප්‍රඥා සටකපට වෙන හැටි පාවා දෙන හැටිත් පහදා දෙන ලදී. තවදුරටත් ඒ ගැන පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. මෙතෙක් කාලයක් මාක්ස්ෙන් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වඩවා ගැනීමටයි උපරිම උත්සාහ කළේ. ඔබ වහන්සේ මේ පැහැදිලි කිරීම නිසා මා අවදි විය. ආරක්ෂක භූමිය හැම විය. අපච්චිගේ සීමා මා එම පින්වා දුන ඔබ වහන්සේට සදා ණයයි. ණය ගැති තිරුවන් සරණයි. ඔබ මේක නිසා මේ සතිය බලමයි මේ පොතේ පළවෙනි පිටු දෙක කියවන්නේ. ඒකෙන් තමයි පොයින්ට් එක මට ආවුනේ. ඥානපෝණි කාමතුරුන්ගේ ඒ වතු තුන් සැරයක් සිංහලට දැම්මා. සීයේ බලමයි මේ සතිය බල සති බල සම්පන්නයි සත්‍යමත් භවයේ බලය කියලා. ඒ කියන්නේ BPS එකම දන්නේ මේක තුන්තරයක් පරිවර්තනය කරයි කියලා. මොකද BPS කියන සුදුහාමුදුරනේ රන් කරන්නේ. ඉතින් මං කියවි ඉස්සලාම සත්‍ය 100 බලමයි. මේක නෑ. ඊපස්සේ මම බිකු බෝධි ආමරට ලිව්වා. සාන්ත මේ පොත නෑ. මේක හරි ලේසි වැඩක් මට මේක දෙන එක. ඒ නිසා මට අච්චු ගන්න තරම සල්ලි නෑ මට ෆොටෝස්ටැට් කොපි 20ක් ගහන්න අවසර දෙන්න කියලා. ඊට පස්සේ මේක දෙන්නේ නෑ. මම ඔබ දන්නවා. ඔබ ඉතින් බිස්නස් එකෙන් කරගන්න කියලා. එතකොට ආව පොතක් තතිමත් බව සිහියේ බලමහිමය ඉස්සරට මේ සතිය සිහියේ බලමහිමයකට සතිමත් භවයේ බලය ඒ පතාවට පස්සේ මම ලියලා ඉරියා අපේ ඥානතුස්ස හඳුනන්න මිනිස්සු මේක කලින් අච්චු ගහුවා. ඉතින් මම දන්නේ නැහැනේ ස්වාමීන් වහන්සේ මේක සිංහල අන්තයේ වැඩක් නේ කියලා දෙවෙනි පොතාව. දැන් මේ සැරේ මම ගියා පොත් එක්ස්බිෂන් එකකට සතිය අතිබල සම්පන්නයි කියලා ඒකෙම තව එකක් ගන්න තියෙනවා. මේ ඔක්කොටම වැඩිය හොඳයි පුළුවන් නම් කියවන්න power of mindfulness මයිලක තියෙන ඕනනම් මේ soft copy එක මට දෙන්න පුළුවන්. ඒක හැබැයි BPS එකට ගියාම download කරගන්න. ඒකේ පළවෙනි මේ සතිය හඳුන්වා දෙනවයි කියන එක කියවන්න. තේරේ ජර්මන් කාර්යය කියන්නේ කවුද කියලා. ඔව් ඒක තුන් සැරයක් කළා. තුන් හොතස තුන් දෙනෙක් පරිවර්තනය කරලා. දෙවෙනි එකේදී එන්න ග්ලොසරි එකක් දාලා තිනවා. ඒ කියන්නේ මොකක් ක්ලාසික් විදිහට ගිහිලා තියෙන්නේ. මේක හොඳ ඇදී පස්සේ මට බිකු බෝධි ආන්දෝලිය තැනක පරිවර්තනය කරන්න කියලා. ඇත්තටම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් මට තාම ඒකට අත තියන්න ඕනේ ඉතින් තුනක් තියෙනවනේ. නමුත් ඔරිජිනල් එක කෙලිම ඥානපෝනික ආන්දෝලනගේ ඒක කියවන්න. ඒකේ පෙන්ලා දෙනවා මේ අපි අදහන මේ සද්ධාදී ගුණ නරක නෑ. හැබැයි ඒක චපලයි. ඒ වෙනුවට සතිය තියෙනවනම් මේ ඇඟිලි පහන්නේ වෙන්නන්නේ මේක දිග මේක උස මේක. මෙයාට පේනවා මේගොල්ලෝ නටන හැටි. ඒක දකින්න කැමති නැත්නම් ඒ කියන්නේ චපලයි. ඔය සද්දා වෙන්න හදන කට්ටිය සත්ත පහකට විශ්වාස කරන්න බෑ. අන්තිම භයානකයි. ඒ කියන්නේ වැඩි සෙනේ දබරටයි කියලා අපේ තියෙන කතාවක්. උනාට වැඩි අදහන්න આવොත් එයා තරහ වුණොත් බෙල්ලම කපනවා. මහා හුලං වැසටයි. එනිසා වැඩි සෙනයක් ඕනෙත් නෑ. දබරයක් ඕනෙත් නෑ. අතේ දුරින් තියාගත්තාම හරි. ඉතින් ඒක උඩ කට්ටිය කැමතියි. කට්ටියට උනේ ආලිංගන ඇලින් බැඳින් සිප වෙනඳ ගන්න ඕනේ ඉතින් ඉන්නෝ නෑ පරණ කොණයි කරත් විකුණලා තියෙන දැන් ඒ විශ්වාස කරන්නේ ඔය පැත්තකටලා හින්දි කිව්වම ඉතින් ඒකට කියන අනුකම්පාවක් නෑ කරුණාවක් නෑ කියලා මොකද ඒ බැනුම ලේසි බෙල්ල කපා ගන්නට වැඩි ඒ සද්ධාති ගුණ ගැන කතා කරනකොට ඒවා බෞද්ධ තමයි හොඳ දේවල් තමයි වඩා හොඳ එක තියෙන නිසා මම මේ කියන්නේ නැතුව සද්ධාවේ මේ නයිසાર્ගික වැරද්දක් මම කියනවා නෙවෙයි සමහරවිට සතිය කියන පොඩි කොටක් තිබුණානේ උභාසක සම්බන්ධව පොඩි එකක් උභාසකේ කමෙන් ආව ඒක දෙවෙනි කොටසත් එක්ක දැන් මේ මම හිතන්නේ මම අන්දිසලා එළියට එනවා ඒක අනාලේ හඳුළු පොත සතිය පිළිබඳ මුළු ත්‍රිපිටකයේම තිබුණ ඔක්කොම එක්ස්ට්‍රැක්ට්ස් දැන් මේ ස්වාමීන් වහන්සේ දෙවෙනි කොටස ලියලා තියෙනවා සතිපට්ඨාන පොතේ මම අවසරයක් ගත්ත පරිවර්තනය කළා දුන්නා ඒක වෙන කෙනෙක් අච්චු ගන්නවා ඒක තියෙනවා අසතියත් එක්ක සම්බන්ධ කරනවා ත්‍රිපිටකයේ අසතිය කියන එක පාවිච්චි කරන එක. අභිධර්මයේ කියනවා අටුවාව කියනවා අසතිය කියලා දෙයක් නැහැ කියලා. සතිය හැමදාම හොඳ පැත්ත විතරයි කියලා. නමුත් අරකෙ පෙන්නනවා සතියේ තියෙනවා අසතිය කියන එකක් තියෙනවා. ඒකත් එක්ක සාපේක්ෂව බැලුවොත් සතියට තව ආලෝකයක් වටනවා. ඉතින් ඒ මට තාම <clears throat> මම පරිවර්තනය කරපු එක අනාලේ හම්බුනත් ඇටි නෑ මම. හැබැයි දැන් මං එන ඒ කාලේ ඒක ආයේ ඒක ආයේ කොහොමද කවුරු හරි ඒකේ පළවෙනි කොටසේ දැන් ඒකේ දෙවෙනි එකත් එක්ක මේ හිතන්නේ ඊට එනවා පොත් දෙකම එකට. ඒක හැබැයි මම මේ සෝස් එක කියන්නේ අනාලි වහමසන්ගේ සතිපට්ඨානේ පොතේ ඒක තීසිස් එක ලියන වෙලාවේ මම සම්බන්ධ වුණා. මම කිව්වා මම උදව් කරනවා මට මේ කාලේ පරිවර්තනය කරන්න දුන්නොත්. ඒක යුනිවර්සිටි එක බෑ කිව්වා. පස්සේ අනාලි හම්තු කිව්වා මම මේ හම්තුගේ උදව් ගත්තේ මේකට පොරොන්දු වෙලා. ඊට පස්සේ මම පරිවර්තනය කරලා දැම්මා. එතකොට ඒකේ ෆොන්ට් එක එහෙම එච්චර හොඳ නෑ. මම මම ටයිප් කරේ. දැන් මේ දෙවෙනි සැරේ ප්‍රෙස් එකකින් කරන්නේ මේක එන්නේත් සතිය කියන නමෙන්මයි. හැබැයි මේ පොත් අලුත් එකේ කැලලත් එක්ක අර වගේ දෙගුණයක් විතර එයි පොත. ඉතුරු ප්‍රශ්න තුන සාමාන්‍ය ධර්ම ප්‍රශ්න තියෙන්නේ. මේ එම් පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අවවාද අනුශාසනාවලට අනුව මනාව සතිය පිටුවා ගැනීමට උත්සාහ කරන මාහට ඒ පිළිබඳව මාහට ඇති ගැටලු වලට මගේ දැනුම පිරිසිදු කර දෙන මෙන් ඉල්ලා සිටිමි. යම් පුද්ගලයෙක් බලවත් සතියක් පවත්වා ගැනීමට දිගින් දිගටම නොකඩවා වීර්ය කරන්නේ නම් එම පුද්ගලයා මාර්ගස්ත වන අතර එම සතිය විසින් එම පුද්ගලයාව අනිවාර්යයෙන්ම මාර්ගඵල අවබෝධය සඳහා යොමු කර දේද එම පුද්ගලයාට ඇති පෙර කර්ම විපාක ඊට බාධා කළ හැකිද ආනාපාන සතිය සහ සක්මන් භාවනාදී දියුණු වන සති මානසිකාර්ය සමග කණේහි මම හිතන්නේ විදිහට කණේ මේක පැහැදිලි නෑ කණේ හංගින් ටියුබ් එක sound of silence නිකුත් වන්නේ කුමන ප්‍රභවයකින්ද එදින්දා ජීවිතයේ සතිය පිහිටවීමේදී විවිධ අවස්ථාවලදී දැනෙන ස්පර්ශය අනුව කායනුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව ලෙස සතිය විවිධාංකීකරණය වීම નિરાයාසයෙන් බොහෝ විට සිදුවේ මේ નિවර්ධිද වෛසර්ග සත්‍ය පිළිබඳ අවබෝධය තියෙනවා නම් ඔය විදිහට ප්‍රශ්න අහන්න යෑමෙන් කිසිම ලාභයක් වෙන්නේ නැහැ සතිය වඩන්න ඉවරයි. නමුත් මේ ප්‍රශ්නට උත්තර තියෙනවා. මේ සතියෙන් ඔක්කොම වැඩ වෙදෙනවාද කියන එකට උත්තරේ තමයි සත්‍ය ස්පෝතිපාක්ෂික ධර්ම වල ඉස්සල්ලාම තියෙන සතිපට්ඨාන. ඉතින් ඒක වන්නෝනේ චුට්ටික වැඩනවා. අන්තිමට තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඊට පස්සේ දබස් ගාලා වැටෙනවා නිවනට. අද්දෙත් ඇහෙනවා. ඉතින් ඔය අතරමැද කර්මගේ වෙන්නයි ඕනේ බයිලාවක් කරගන්න ඉන්න තියෙන ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න සත්‍යස් බෝධිපාශික ධර්ම වල පළවෙනි තියෙන සතිපට්ඨානෙ. ඉන්දියාව යනවා. ඉතින් අතරමැද ගෙලීම ඉන්ටර්සිටි එක නැංගා වගේ ගිහලා ආරවන්න බයින්ද පුළුවන්. ඒ ඕන දෙයකට ඉඩ තියෙනවා. ඉතින් මෙව ඇත්තටම දැනගත යුතු කරුණ. ඒක මම නෑ කියන්නේ. නමුත් මේ සතිය වඩන වෙලාවදී දැනුම ඉස්සර කරන්න ගියොත් ඒ වඩන්න දැනුම වඩන වෙලාවක සතිය නැති වෙනවා. මොකද මේ දැනුම හරිම ලුක්‍රටිව්. ඒක ඒක සූස්තියක්. ඒකට ඇදලා ගියාට පස්සේ අල්ලන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ කියන්න ඕනේ ධාතිය වඩපන්. ඒකට එයා කියනවා ඊට විදිහ කොච්චර වටිනවද මේ තීරක ඉගෙන ගන්න එක මේ භාවනා පොඩ්ඩකට නතර කරලා යුනිවර්සිටි එකට ඇප්ලිකේෂන් එකක් දාලා මේ කෝස් එක කරලා ඇවිල්ලා භාවනා කරන්නම් කියලා. අන්න ඒ දෙක පොඩ්ඩක් මතක තියාගන්න. මොකද මේ මූලධර්ම හරීම ඕජාසහිතයි. අල්ලුවාට පස්සේ කොහේ යනවද හොයන්න බෑ. පළවෙනිම දේ කරන්නේ සතිය කරනවා. කඩන්න පුළුවන් නෙවෙයි සතිය කියන්නේ. එහෙම කරනවා. ඒක නිසා මේ බුද්ධ ආගම පිට අනිත් එකට කියන්නේ සුද්ධ ලියවිල්ලේ දරුවෝ. ඒගොල්ලන් තියෙන එකම දේ සුද්ධ ලියවිල්ල කියවපන් ඊට පස්සේ නිවන. ඒකට ටික නිවනේ. බුදුදහමසේ කිව්වා සුද්ධ ලියවිල්ල නැති වුණාට නිවන් දකින්න පුළුවන්. සෝපාකල හැම නිවන් දැක්කේ පොඩ්ඩක්ම තිබිලා නෙවෙයි. එනිසා ඒකටත් පොඩ්ඩක් ඉඩ තියන්න මේ විශේෂ මේ වගේ භාවනා කරන වෙලාවට ওই වගේ දෙනකොට කියන්නේ නෑ නෑ ඒක අපේ ප්‍රතිපූලම් වෙලාවක් ඒ සතිය වන්නෝන අනිවාර්ය මේසකට අවස්ථාව දෙනවා ඒක නිසා මේ සවුන්ඩ් ඔ සයිලන්ස් ආවත් ඒක ඔක්කොම මේ සතිය කියන එක වර්ණගන්න අපි පිටින් ගත්ත දේවල්. එහෙම නැත්නම් අපි අතනින් මෙතනින් ගත්ත දේවල්. ඒ එකකවත් හැරමිටියක් සතියට අවශ්‍ය නැහැ. කිසිම තැනකින් ජැක් ගහන්න ඕනේ නැහැ. ඒ නිසා සතිය වඩාන යනකොට මේව පස්සේ අපිට අතිරේක කරුණු එහෙම නැත්නම් මේවට කියනවා අතුරු ඵල වශයෙන් ලැබෙනවා ධර්ම මාර්ගයේ ඉඳ සත්පුරුෂයන් ඇසුරු කරන්නේ සද්ධර්මයේ ආහන්න. ඒසොට මේක වර්ධන මේ සඳහාම වේලාව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙලා ගත යුත්තේ නම් සතිය වඩන්න යා සත්‍ත්‍තික්වාම් භික්කවේ සම්බත්තිකං වදාම කියලා සර්වචන්සි දේශනා කරනවා. මහණෙනි මේ සතිය සීළු අර්ථයේ සපයලා දෙනවා. හැම තැනදීම අපේක්ෂා කළ යුතුයි. හැබැයි තීරය ගැන එහෙම කියලා නැහැ. ගරු ස්වාමීන් වහන්සේ සංඛාර හට ගැනීමට උතුජ ආහාර කර්ම හේතු වේනම් සංඛාරයට වැඩි බලපෑමක් ඇති කරන්නේ කුමකින්ද කියන්නේ උතුජ වලින්ද ආහාර වලින්ද කර්ම වලින්ද කියලා අහනවා මේ අවස්ථාවේ ආහාර කුමක්ද යන්නත් උදාහරණයකින් පැහැදිලි කර දෙන මෙන්න කරුණාවෙන් ඉල්ලමි ඊතරවන සරණයි ඒ ආහාර කතාවත් ඔය තණ්හා සංකේ සූත්‍රයේදී ආහාර වර්ග විස්තර කරලා තියෙනවා හොඳට එක්කෝ විනිපෙග් එක නැත්නම් මේ කරපේක බලන්න නැත්නම් තණ්හා සංකේ සූත්‍රයට කවුරු හරි කියු බණක් මේක කළ බලන්න සංස්කාර ඇතිවීමට අකම්මජ චිත්ත චුතුදාහාර කියලා ගන්න එක නෙමෙයි බුදුජානකසේ සඳහන් කරලා තියෙන්නේ මේ ලෝකේ දෙයක් හට ගන්න මූල කර්ම හතරක් තියෙනවා එකකින් හට ගන්න නැහැ කියන එකයි බුදුහාමුදුරු කියන්නේ ඔය හතර තමයි පිටු කරලා පෙන්නන ඕ එක එකක් ඊට පස්සේ දෙකේට ඇත්තටම කියනවා කම්මජ චිත්තජ උතුදාහාරද කියන මේ චිත්තජයේ අර්ථය විතරයි මේ සංස්කාර වැටෙන්නේ ඊට පරිබාහිර කර්මජ හේතු තියෙනවා ආහාර තියෙනවා මේ උතුජ හේතු තියෙනවා. ඒ නිසා මේ කාරණාවලදී අපි එක සැරෙන් අපේ මනසට වැටෙන්නේ අපි වැටෙන්නේ අපි දන්න ක්‍රමෙන් නමුත් ඒක නැවත නැවත කරනකොට පේනවා අපේ දැනුම එන්න එන්න පිරිසුදු වෙන්න ඕනේ. මේ ඉදිරිපත් කරන ගන්න පිරිසුදු වෙනවා. ඒක නිසා මේ ලෝකේ තියෙන ඕනම දෙයක් නොපෙනෙන දේ තියෙන ශක්තිය දෙයක් බවට පත් වෙන්න කර්මජ චිත්තද උතුජ ආහාරද බලපානවා කියන එක අපි ධර්මයේ උගන්වන දෙයක්. ඒ හතර නිසයි මේ නොපෙනෙන රූප පේන බවට පත් වෙන්නේ. ඒක සංස්කාරවලදී චිත්තමසේ චිත්ත කියන නම යටතේ මේ ඉදිරිපත් වෙලා තියෙන හතර හේතුන් මත. කර්සානුහාස අපි උච්චාසයන මහාසයනා වර්මණී සික්ඛාපද සමාධිය අපි සමාදන් වී ඇත. වාඩි වීමට ඇති පුටු අඟල් 19ක් උසයි. ශික්ෂාපදේ නොබෙදී සිටීමට පුටුවක උස අඟල් කීයකට අඩු විය යුතුද? දරුවන් සරණයි. පුටු අයින් කරපුවාම හරියටම හරි. උසමන මන ඉන්නපා අඩු කරන්න. අපේ බුරුම ගිය වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේ තියරේ වෙලාවේ අපෙන් ගියා හාමුදුරු කීප දෙනෙක්ම ඒගොල්ලෝ මේ යන්නේ ඉස්සෙල්ලා බඩුබඩුවකට ගිහිල්ලා පුටු හදාගෙන ගියා. බුරුම ගිහිල්ලා. ගියාට පස්සේ මම ඉන්නකම් මොකුත් කිව්වේ නෑ. ඊට පස්සේ ආමුදෝ ඉන්න ඕනේ කිව්වා දිගට. ඊට පස්සේ කිව්වලු දැන් ඔය පුටු ඔපේනවනේ. හිතෝක අඟලක් අඩු කරලා වාඩි වෙන්න. අනේද තවංගලක් අඩු කරන්න. බිම වාඩි වෙන්න. පුටු පුටු ගන්න ගත්තොත් ඉතින් ඉවරයක් නැහැ. ඒ නිසා ওই එකකටවත් උත්තර දෙන්න එපා. උත්තර දුන්නොත් කරන්න හදන්නේ අපි හිතන මේ ශික්ෂාපදෙන් ගැලවුණාට නිවන් දකි කියලා. නෑ මොකුත් වෙන්නේ නෑ. බැරිකමට නැතිකමට අපි මේකට යනවා. ඒක අඩු මේකට යන්නකෝ. කරන්නේ. එහෙම නැත්තම් ශික්ෂාපදේ සමාදන් නොවි හරි ගමන අඩි 18ක එකක් හරි ගමන්න වාඩිලා භාවනා කරන්න. මේක කිසි ප්‍රශ්නයක් නෑ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ